සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර උපකාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු පින්වත්නි මම මහන්සි ගන්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික ඉලක්කය මොකක්ද කියලා තෝරලා දෙන්න. ඔගොල්ලෝ මහන්සි ගන්න ඒක තේරුම් ගැනීමට මම මහන්සි ගන්නම් ඒක කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දීමක් අමාරුයි. තේරුම් ගැනීමත් අමාරුයි. උන්වහන්සේගේ ධර්මයෙන් තමයි අපිට අපේ ජීවිතේ අපි නොසිතූ අපි නොදන්න අපට නොවැටහෙන දේවල් රාශියක් ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔබ බෞද්ධ නිසා බෞද්ධ කියලා කිව්වේ ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය නිසා එච්චර ප්‍රශ්න තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් ඒ සරණ යන්නේ මොනවා හරි හේතුවක් නිසානේ. නේ? දැන් අපි ගත්තොත් බුද්ධ දේශනාවල තියෙනවා ඒ දේශනාව ඉවර වෙනහම ඒ දේශනාවට සවන් දීපු එක්කෙනා කියනවා ඒ කියන්නේ යා කලින් වෙන ආගමක වෙන මතයක් දරපු එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එයා අන්තිමට කියනවා භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේව සරණ යනවා මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සරණ යනවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා මගේ ජීවිතේ තියෙනකන් මම දිව්‍යති තුරාවට මම පිළිගන්න භාග්‍යවතුන් වහන්සේගේ උපාසකෙක් හැටියට. දේශනාවල අපිට හම්බ වෙනවා. එතකොට එහෙනම් බුද්ධ කාලේ බොහෝ දෙනෙක් සරණ ගියේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙරෙහි පැහැදිලා. මේ වෙනකට වෙනස් වෙලා ගිය බව හැබැයි නමුත් ඉතින් අපි සරණ ගියානේ. ඒ නිසා අපිට වැඩි ප්‍රශ්න තියෙන විදියක් නැහැ. අපිට තියෙන කාරණේ පැහැදිලි කර ගැනීමයි අපේ ප්‍රශ්නේ. බුද්ධ දේශනා නොතිබෙන්න අපිට මේ ජීවිතය අවබෝධ කරන්න නම් අවස්ථාවක් නැහැ. බුද්ධ දේශනා නොතිබෙන්න යන්නේ කොහෙද මොනවා වේද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. අපිට දැනගන්න විදියකුත් නැහැ. එතකොට තියෙන්නේ සාමාන්‍ය ලෝකේ තියෙන සෙල්ලම් ටික විතරයි. දැන් අද මෙහි ලෝකෙ ලොකුම ආශ්‍රයස්සකනේ අද. ඒ කියන්නේ ඒ වගේ මේ සාමාන්‍ය ලෝකේ තියෙන සෙල්ලම් ටික සාමාන්‍ය ලෝකේ තියෙන කාලා බීලා විනෝද වෙන ටික ඉහලින්ම කරන්න තමයි අපි ආසාව ඉතුරු වෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. බුද්ධ දේශනාවෙන් තමයි අපේ ජීවිතයේ සම්බන්ධයෙන් ඇත්ත විස්තරේ අපිට ලැබෙන්නේ. මේකේ තියෙන අපේ තියෙන ලොකුම බරපතලම ප්‍රශ්නේ හැටියට මම දකින්නේ අපිට සතර අපායට යන්න සිද්ධ වීම. මේක තමයි අපේ බරපතලම ප්‍රශ්නේ. බරපතල ප්‍රශ්නේ ඒක කියලා අඳුනගත්තු නැති අයට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ බුද්ධ දේශනාවෙන් තමයි මේක අපි ඉගෙන ගන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මේ විදිහට. දවසක් නියපොත්තට ගත්ත පස් චුට්ටක්. අරගෙනදී ඇහුව භික්ෂුන් වහන්සේලාගෙන් මහන්නේ මේ නියපොත්තේ පස්ද වැඩි පොළවේ පස්ද. ඔබ හිතන්නේ මොකද්ද? මොනවද වැඩි? පොළවේ පස් වැඩි කීවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නි දැන් බලන්න මිනිස්සු මැරෙනවා. මැරිලා ආයේ මිනිස්සු වෙන්නේ මේ නියපොතට ගත්තු පස් වගේ ටිකක්. පොළොව වගේ කොටසක් නිරේ යනවා කිව්වා. පොළොව වගේ කොටසක් නිරේ යනවා කිව්වට පස්සේ අපිට මේකට ඒ කියන්නේ දැන් අර අලුත් ක්‍රමයට අපි මේවට සාකි හොයනවානේ. නිරේ කොහෙද තියෙන්නේ කියලා සාකි හොයනවානේ. දැන් බලන්න මේ වෙබ්සයිට් එකේ ඔය හේල් කියලා ගැහුවම අර එංගලන්තේ මහත්තයෙක් නිරේ ගිහිල්ලා විනාඩි 23ක අත්දැකීමක් එයා කියනවා. අන්න එතනම තියෙනවා යටින් මේ ගිනි බෝලයක් වගේ එකක් දාලා රුසියන් මිනිස්සු වගේක් අඩි 14ක් 14000ක් යටට හාරලා මයික් එකක් දාලා ඒ මයික් එකෙන් ගින්දර ගොඩේ ඇහෙන සද්දයක්. ඉතින් මේ මිනිස්සයා ඒක ඉදිරිපත් කරපු සුදු මහත්තයා කියනවා මම මුලින්ම මම මේක විශ්වාස කළේ නෑ. නමුත් මම මේ ශබ්දෙට ඇහුම්කන් දුන්නම මට ඇහෙන්නේ මිනිස් හඬවල්. ඒකයි මම මේක දාන්නේ කියලා. ඒක එකම මරල තෝණියක් ඇහෙනවා ගෑනු මිනිස්සු තරගෙට විලාප දෙන එක. ඒ නිසා මේ සාමාන්‍ය පොඩි දෙයක් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මිනිස්සු මැරිලා නිරය මේක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සයා මරණයටපත් වෙලා තිරිසන් වෙලා උපදිනවා. දැන් ඔබට යසෝදරා කතාව කවි ටික අහගෙන හිටියානේ. දැන් බලන්න බෝසත් කාලේ බෝසතාණන් වහන්සේ පවා ලේන වෙලා ඉපදිලා. ආලියා වෙලා ඉපදිලා. හාන්සියා වෙලා ඉපදිලා. අපි කවුරු වෙයිද? එතකොට තිරිසන් අපායේ උපදින එක ඊළඟ ප්‍රශ්නේ අපි මැරිලා പ്രേත ලෝකයේ උපදින එකයි. ඊළඟ ප්‍රශ්නේ අපි මැරිලා අසුර අසුර කියලා කියන්නේ භූත. භූත ලෝකයේ උපදින එක. සාමාන්‍ය මිනිස්යාගේ මේ යන රටාව තුල එතනින් උඩට යන්න මං හිතන්නේ බොහෝ දිනකට අවස්ථාවක් තියෙයි කියලා. මට හම්බුණා පසුගිය දවස්වල එක ටියුෂන් ගුරුවරයෙක්. මේ ටියුෂන් ගුරුවරයා මගේ ළඟට ඇවිල්ලා කිව්වා මෙහෙමයි ඉතින් එයා එයා මේ එයා ඉගෙනගෙන තියෙන්නේ සිංහල. සිංහල තමයි එයා සබ්ජෙක්ට් එකට කරලා තියෙන්නේ. එතකොට එයා ටියුෂන් දෙනවා සිංහල බෞද්ධ සංස්කෘතිය කෙමිස්ට්‍රි ලොජික් එතකොට මෙයා සබ්ජෙක්ට් හතරක් ටියුෂන් දෙනවා. ඉතින් මෙයා කිව්වා මේ මට කිව්වා ස්වාමීන් වහන්සේ කෙමිස්ට්‍රි ලොජික් දෙක උගන්වන්නේ මගේ දොස්තර කෙනෙක්. මගේ දොස්තර කිව්වා. එතකොට බෞද්ධ සංස්කෘතිය උගන්වන්නේ මගේ තාපසයා කිව්වා. සිංහල උගන්වන්නේ මම. හැබැයි ඔක්කොටම ඉන්න ගුරුවරයෙක් කෙනෙක්. ඒ කියන්නේ භූතයෝ දෙන්නේ කැඟට වෙහිලා ටියුෂන් උගන්වනවා. මම මම විශ්වාස කළේ නැහැ. මම <laughs> බොරු කියන්න ඕනේ මම විශ්වාස කළේ නැහැ. මං කිව්වා මට එකපාරට කියන්න නම් බෑ ඔයා මාව රවට්ටන්න හදන වෙන්නේ නැති කියලා මං කිව්වා. ඊට පස්සේ නෑ නෑ කාන්නත් මේ බලන්න නැගට මම ගන්නද කියලා මේ ආවේශේ. මං හා කිව්වා තරුණයෙක් නෙමෙයි කියන්නේ. හා කිව්වා. මෙන්න ඇඟට ආවේශي ආවා. දිෂ්ටියක්. ආවිල්ලා කිව්වා මෙහෙමයි. මම අවුරුදු 40ක් තපස් රැකපු තාපසෙක් කිව්වා. අවුරුදු කීයක්ද? 40ක් තපස් රැකපු කෙනෙක් පොළොන්නරුවේ. මේ මේ දරුවත් එක්ක තියෙන මේ සංසාරේ සම්බන්ධයක් නිසා මම මේ දරුවගෙන් ඇහුවා පුතේ මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මේ ළමයා කියලා තියෙනවා ඔයා මැරිලා මගේ ළඟට එන්න කියලා ඊට මේ තාපසයා මරණාසන්න වෙනකොට සම්පූර්ණ මේ දරුවා කෙරේ තමයි කල්පනාව තිබිලා තියෙන්නේ. අර අර අපි අහලා තියෙනවා ඔබ දන්නවද මේ ගඟට කැපු විනි කියලා. ගඟට කැපු විනි කියන්නේ මොකක්ද? මහන්සි වුණා. නමුත් ඒ වැඩි සාර්ථකුනේ නැහැ. අවුරුදු 40 තපස් රැකපු එකේ ප්‍රතිඵලය ගන්න හම්බුන්නේ පිරිතික් වුණා. එයා අයිස්ක්‍රීම් තමයි ආස. දැන් මේ ළඟ ළඟට ඇවිල්ලා හොඳට අයිසින් කරනවා. එතකොට මේ තාපසයත් එක්ක එකතු වෙලා භාවනා කළා දොස්තර කෙනෙක්. ඒ දොස්තර මහත්තයාත් දොස්තර මහත්තයාත් මරණයට පත් වෙලා තාපසයා ළඟට ගියා. එතකොට එයත් පිරීතිය වුණා. එයා පුළුවන් තරම් සිගරට් බොනවා. දොස්තර ආස සිගරට් වලට තාපසයාස කයසිංහ. දැන් ඒ දෙන්නටම පාවිච්චි කරන වෙහිකල් එක මෙයා. ඊට පස්සේ ඉතින් මං හිතින් ඒගොල්ලෝ මේ ඇයි මේ තපස්ස කරලා මේ වගේ තත්ත්වයටපත් වෙන්නේ? අපි හිතුවේ නෑ කිව්වා මේ තත්ත්වයට අපිපත් වෙයි කියලා. දැන් බලන්න තපස් රැක්කා. ධර්මයේ ගැන තිබිච්ච අවබෝධය නැතිකම නිසා අනතුරු වැටුනේ. එමනම් ධර්මයේ ගැන අවබෝධේ නැතිකම නිසා අවුරුදු 40 තපස් තපස් රැක්කට මේ තමන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් ගන්න තීරණ තමන්ට අනුතුරුදායකයි කියලා තමන්ට තේරුන්නේ නැහැ. දැන් බුද්ධ කාලේ එහෙම සිද්ධියක් වුණා. ඒක මේ විමාන වස්තුවේ නෙමෙයි പ്രേත වස්තුවල තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේට මොන ගැහෙනවා ඒක පෙරේතියක්. මේ පෙරේතීගේ තියෙන්නේ මේ ඌරෙකුගේ මූණක්. ඌරෙකුගේ මූණක් තියෙන්නේ. ඉතින් මොගල මහරහතන් වහන්සේ චිකී මොකද්ද ඔයාගේ මූණේ හැටි කියලා අහනවා. මේ ඔයා කොහේ ඉඳලාද මේ ආවේ? ඔයා කවුද? ඒතර කියනවා ස්වාමීනි මම ලස්සනට මනුස්ස ජීවිතයේ ගෙවපු කෙනෙක්. මට දැන් කන්න දෙයක් නැහැ. මම දැන් බඩගින් ඉන්නේ. මම අසූචි කන්නේ. ඉතින් අහන ඔයාට මොකද්ද උනේ? මට මේ උනේ මම මේ පන්සලක දායකත්වය දරන්න ගිහිල්ලා වෙච්ච දේ කිව්වා. ඉතින් මොකද්ද කියලා ඇහුවා. කිව්වා මේ පන්සලේ හාමුදුරුවෝ මට හරි හිතවත්. මමත් හිතවත්. එතකොට මේ පන්සලට ස්වාමීන් වහන්සේලා එනකොට මට තමයි කියන්නේ එලවන්න කියලා. මං එලවනවා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා එතකොට දැන් ඔබේ කල්යාණ මිත්‍රයා වගේ හිටපු මේ පාප මිත්‍රයා කෝ කියලා. එතකොට කියනවා ස්වාමීනි වැසිකිලි ඉන්නේ කියනවා යා. යා වැසිකිලි ඉන්නේ කියනවා. මං ඉන්නේ යාගේ කර උඩ කියනවා. මිනිස්සුන්ගේ අසූචි මං කනවා මගේ අසූචි යා කනවා. දැන් බලන්න දැන් මේවා මම පරිවර්තනය කරලා තියෙනවා පොත්වල මේ විමාන පේත වස්තුවේ. එතකොට බලන්න මේ සිද්ධි වලින් අපිට මම මේ ඔබට මේ කියා දෙන්න යන්නේ අපිට හිතා ගන්න පුළුවන් ද අපේ ජීවිතවල ඉස්සර අතීතේ අපි මොන මොන චරිත පහු කරන් ආවද කියලා අපිට පේනවාද? පේන්නේ නැහැ. අපි මොන මොන ජීවිත පහු කරගෙන ආවද දන්නේ නැහැ. හැබැයි පේන්නේ නැති නිසා අපට හිතෙන්නේ නම් ආයෙමත් ආයෙමත් අපි මිනිස්සෙක් වෙයි කියලාමයි. අපට හිතෙන්නේ ආයෙමත් ආයෙමත් මනුස්ස ලෝකෙමයි කියලා. ඒ මොකද හේතුව? අපිට මේ යන රටාව තේරෙන්නේ ඇයි බුද්ධ දේශනාවකින් ඇර වෙන දෙයකින් අපිට ගන්න විදියන්නේ. දැන් අපි ගත්තොත් පෙර භවයේ කියන ගැන ළමයි ගැන විස්තර තියෙනෝනේ. ඒ බලන්නේ පෙර භවයේ කියන විස්තර ඔක්කොගෙම තියෙන්නේ මේ ඇක්සිඩන්ට් වෙලා එක්ක මොන හරි අනතුරකින් ඒ කියන්නේ ආයුෂ තියෙද්දි මෙරිලා. ඒ කියන්නේ ආයුෂ තියෙද්දි මරුණාට පස්සේ එයාට ආයි පොඩි අවස්ථාවක් ඇවිල්ලා එතකොට නේ. ඊට පස්සේ ඒකට තමයි ඉතුරු එක හම්බ වෙන්නේ. එතකොට අර පෙර භවයේ කියන අයත් ඔක්කොම කියන මිනිස්යන්ගේ විස්තර නිසා එතකොට අපිට නිකන් හිතෙන්නේ කොහොමද? එහෙනම් අපි මැරෙන මැරෙන අය අපිට ආයමත් ආයමත් මනුස්ස ලෝකෙට එන්න පුළුවන් වෙයි කියලා. ඒ මනුස්ස ලෝකෙට එන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙන්නේ බුද්ධ දේශනා අපි දන්නේ නැති නිසා. බුද්ධ දේශනාවේ උගන්වන්නේ කොහොමද? මහණෙනි මිනිස්සෙක් මැරිලා මිනිස්සෙක් වෙනවා කියන එක හරි දුෂ්කරයි. නමුත් මිනිස්සෙක් මැරිලා නිරයනවා කියන එක සුළු දෙයක්. මිනිස්සෙක් මැරිලා සතෙක් වෙනවා කියන එක සුළු දෙයක්. මිනිස්සෙක් මැරිලා පෙරේතෙක් වෙනවා කියන එක සුළු දෙයක්. භූතයෙක් වෙනවා කියන එක සුළු දෙයක්. ඊළඟට කියනවා මහණෙනි තිරිසනෙක් තිරිසන් සතෙක් මැරිලා මිනිස්සෙක් වෙනවා කියන එක අතිශයින්ම දුෂ්කරයි. තිරිසන් සතෙක් මැරිලා තිරිසන් සතෙක් වෙනවා කියන එක සුළු දෙයක්. තිරිසන් සතෙක් මැරිලා නිරයනවා කියන එක සුළු දෙයක්. තිරිසන් සතෙක් මැරිලා පෙරේතෙක් වෙනවා කියන එක සුළු දෙයක් කියලා. ඊළඟට දේශනා කරන බුදුරජාන් වහන්සේ මහණෙනි නිරේ ඉපදිච්ච කෙනෙක් ඒ නිරේ ඉඳලා මැරිලා මනුස්ස ලෝකෙට එනවා කියන එක අමාරුයි. හැබැයි නිරේ මැරිච්ච කෙනා ආයේ නිරේ උපදිනවා කියන එක සුළු දෙයක්. නිරේ ඉපදිච්ච කෙනා නිරෙන් චුත වෙලා තිරිසන් ලෝකෙට එනවා කියන එක සුළු දෙයක්. නිරින්චුත වෙලා പ്രേත ලෝකෙට එනවා කියන එක සුළු දෙයක් කියනවා. දැන් එතකොට ඕගලන්ට පොන්චි ප්‍රශ්නයක් ඒවි. එතකොට එමනම් මෙච්චර දුෂ්කර නම් මේ මනස් ලෝකෙට එන එක මොකද මෙච්චර ජනගහනයක්? ඒක සාධාරණ හැඟීමක් නේ. ඇයි මෙච්චර ජනගහනයක් ඉන්නේ කියලා. අපිට මේ සත්ව ලෝකේ තීරෙන්නේ කොයි කොයි විදිහටද මේ පින විපාක දෙන්නේ කර්ම විපාක දෙන විදිය අපට තේරෙන්නේ ඊළඟ එක තමයි මේ මිනිස්සුන්ගේ ජනගහන මේ වැඩි විලා අල්ලලා තිබිලා තියෙන්නේ මේ වර්තමානයේ හේතු නිසා මොනවා නිසාද හේතු නිසා මීට අවුරුදු 100කට කලින් මීට අවුරුදු 150කට කලින් 1850 ගණන් වල ලංකාවට හැදුනා මැලේරියා. හැදිච්ච වෙලාවේ සුමානෙන් දෙකෙන් 80000ක් මැරුණා. එහෙනම් අද අපි මැලේරියා හැදලා බේරිලා ඉන්නේ කොහොමද? අද අපි ඒකට වුණා කරන බේත් පාවිච්චියෙන් දියුණුව නිසා දැන් බලන්න ස්වයින් ෆ්ලූ ආවා මැලේරියාවා. ඊළඟ දැන් ඒ වගේ දේවල් එකට අපි බේත් හොයාගෙන අලුත් ක්‍රමයකට පාවිච්චි කරන නිසා බේරි බේරි ඉන්නවා මිසක් නැත්තම් මේ ලෙඩ හැදෙන එකේ සීමාවක් තියනවද? දැන් අපි ගත්තොත් මේ අලුත් මේ ටෙක්නොලොජිස් මොකුත් නැත්තම් මිනිස්සුන්ට මේ ඔපරේෂන් මේ පිළික හැදෙනවා මේ ලෙඩේනවා ඔපරේෂන් කරනවා මේ ටෙක්නොලොජි එක නැතුව ගියොත් කොටින්ම කියන්නේ මේ විද්‍යාත්මකව අපි භාවිතා කරන මේ සෞඛ්‍ය සංරක්ෂණ වැඩපිළිවෙල නැතුව ගිහිල්ලා අවුරුද්දක් ඉන්න බලන්න. ජනගහණයෙන් භාගයක් මැරිලායි ලෝකෙ. එතකොට තේරෙයි ආ මිනිස්සු බොහොම දැන් මේ මිනිස්සු නිකන් අර බලෙන් වගේ තමයි මේ සීලයින් දිදී මේ තියන් ඉන්නවා වගේ එකක් තියෙන්නේ. බලෙන් වගේ මේ මිනිස්සු මේ ඔහේ වැඩි වෙලා තියෙන ජනගහණය. මේ ක්‍රමේ කඩාවැටිච්ච එකම එකපාරට ලෝක ජනගහණයෙන් භාගයට අඩු වෙනවා. මිනිස්සුන්ට වරුතු දෙන්නේ දැන් අනාගතේට කොහෙත්ම වරුතු දෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ජීවිත. අපි කොහොමද ඉස්සරහට දැන් අපේ ජීවිතේ કૃතිමයිනේ. කන කෑම કૃතිමයි. ජීවත් වෙන රටාව કૃතිමයි. එතකොට මේ કૃතිම ලෝකේ කඩාගෙන වැටුණොත් වරුතු දෙයිද? ඉස්සරවගේ වරුතු දෙන්නේ නැහැ. දැන් අවවරුතු දෙන්නේ වැසරුතු දෙන්නේ කෑමරුතු දෙන්නේ පුදුම විදිහට මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. දැන් මට කියන්න ඕනේ ඒක නෙමෙයි. ඉතින් මේ ජනගහණය වැඩි උනේ ඒ වගේ දේවල් නිසා. ඒ වැඩි වුණාට ජනගහනේ ඔබ බලන්න පොඩ්ඩක් හිතලා මව් කුසට එන දරුවෝ හැමෝටම උපදින්න ලැබෙනවද? නෑ. අපිට මව කුසට ආවිල්ලා අපිට උපදින්න ලැබුණට හැමෝටම උපදින්න ලැබෙන්නේ නෑ. මව කුසට එන දරුවෝ දරුවන්ගෙන් ඔබ හිතන්නේ මේ ලෝකෙම අපි ගත්තොත් මව් කුසේදී ඇබෝෂන් වෙලා මැරෙන දරුවෝ කීයක් ඇද්ද? අපිට ලක්ෂ ගාණක් කියන්න පුළුවන්ද? ලක්ෂ ගාණක් මැරෙනවා මව් කුසේම ලක්ෂ ගාණක් මැරෙනවා නෙමෙයි ලක්ෂ ගාණක් මරනවා මව් කුසේම එතකොට දැන් දැන් හිතන්න මෙහෙම ඔබ උපදිද්දී මනුස්ස ලෝකේ මිනිස් අම්මා කෙනෙකුගේ කුසේ ඔබේ අම්මට හිතුනේ නෑ ඔබ එපා කියලා. තාතට හිතුනේත් නෑ. දැන් මට සමහර අවස්ථාවලදී මේ සමහර අම්මලා අඬ අඬ කියනවා අනේ ස්වාමීනාන්ත අපිට දරුවෝ වැඩි ගුලා එක දරුවෙක්ට ඇවිල්ලා අපි දරුවෝ නැති කළා. දැන් මාත් එක්ක ඇවිල්ලා කියනවා. සමහර young couples බැඳලා නැහැ. බඩට දරුවා ඇවිල්ලා. දැන් කරගන්න දෙයක් නැහැ. එතකොට මේගොල්ලෝ දැන් කාටවත් කියන්නත් බෑ. එතකොට මේගොල්ලෝ පෙළඹෙනවා අනිවාර්යයෙන්ම මොකද්ද? ගබ්සාවකට පෙළඹෙනවනේ. දැන් ධර්මයේ හුවට පස්සේ තමයි බය වෙන්නේ. බය වෙලා අඬාගෙන ඇවිල්ලා මට කියනවා අනේ ස්වාමීනාස් දැන් හරි වැඩි වුණේ අපි මේක හිතුවේ නෑ අපිට මෙහෙම ධර්ම නැති අපි නැති කළා අපිට මේක මුණ දෙන්න බැරි නිසා දැන් හරි වැඩි අපිට උනේ කියලා. එතකොට බලන්න ඒ වගේ අවස්ථාවක අපි උපන්නනම් ඒකට මොන දෙන්නේ කවුද? අපි නේද? ඊළඟට සමහර අවස්ථාවල් තියෙනවා අම්මලට දරුවෝ ඕනේ. දරුවා බඩේ පිහිටන්නේ ඒ අම්මා බාර වෙනවා, පූජාවල් තියෙනවා, බෝධි පූජා තියෙනවා, දාන දෙනවා. ඊට පස්සේ ඔන්න බඩට දරුවා එනවා එක්ක මාසයයි. එක්ක මාස දෙකයි ආයේ දරුවා යනවා. එතකොට එහෙම වෙනවා. එතකොට දැන් බලන්න දැන් ඒ වගේ අනතුරු වලට අපි භාජන වෙලා නැහැ කියලා සංසාරේ කියන්න පුළුවන්ද? බෑනේ දැන් අලුතින් බලන්න මේ ගබ්සා කිරීමේදී මේ දරුව මේ බටහිර මිනිස්සු පරීක්ෂණ කළ හොයාගෙන තියෙනවා සමහර ගබ්සාවලදී බඩට මාස 3 සමහර අවස්ථාවල මාස 4 වෙලා බැරිම තැන තීරණය කරනවා ගප්සා කරන්න ඕන කියලා ආර යකඩ කූරු දාලා අර ළමයාට හිංසා කළා අයින්කොට මරනකොට ළමයාව ඒ බඩ ඇතුළේ ළමයා දඟලනවා එපා කියලා. දැන් ඒකට ක්‍රමයක් බටහිරින් හොයාගෙන තියෙනවා. දැන් ළමයා එපා නම් බඩ අත ගගා කියනවා අපිට එපා ඔයා. එපා ඔයා. යන්න ඔයා. යන්න ඔයා. එහෙම කළා මේ ළමයාව ඇබෝෂන් කරන්න. self abortion. මේ වගේ එකකට දැන් මිනිස්සු යනවා. එතකොට අපි මැරිලා ගිහිල්ලා දැන් මම එකයි කිව්වේ අපි මේ මැරෙන මැරෙන ගාන අපි හිතාගෙන ඉන්නේ මනුස්ස ලෝකෙට එන්න. අපි මැරිලා ගිහිල්ලා මනුස්ස ලෝකෙකට ගියපු වෙලාවක කියනවා එපා යන්න එපා එන්න ඔයා එපා එන්න ඔයා ඵලයන්. දන්නේ නැහැ. එතකොට මට හම්බුණා සිද්ධියක් මේ තන කියන්නේ සමහර අවස්ථාවලදී හිතන්න බෑ නිතන් ওই ප්‍රශ්නෙට මිනිස්සු මුණ දෙන්න විදිය. ඔන්න දරු දරුවා ඇවිල්ලා දැන් දරුවා ටික මෝරන් එනවා. දැන් මේ ළමයට හංගගෙන ඉන්නත් බෑ. දැන් කොහොම හරි කරන්නත් ඕනේ. දරුව නැටි නැටි කරන ආයතන තියෙනවා. රාශි කරනවා. දැන් දරුව මරලා අර යකඩ කූරු දාලා යන නැනලා ළමයා එළියට අරගෙන අර දැන් මාස්කෝඩ බ්ලෙන්ඩ් කරලා යවනවා. මට මේක කිව්වේ පැහැදිලි සාක්ෂි ඇතුව එක ඒක ගැන පැහැදිලි විස්තර දන්න කෙනෙක්. එතකොට මේ මම ඒකෙදි කල්පනා කළේ මේක තමයි සසර. දැන් මේ කියපුවා. ඒ කිව්ව දැන් ගප්සා වෙනේවා. ගප්සා කළ දරුවෝ මරණෙව්වා. ඊළඟට දරුවෝ එපා කියලා ප්‍රතික්ෂේප කරන සමහර අම්මලම කනෝනේ අන්නාසිකට කනවා ඕපි බොන මොන හරි කරලා අම්මම විනාශ කරගන්නවනේ. මේවා අපිට වළක්වන්න පුළුවන්ද? බෑ. මට ඒකයි කියන්න ඕන කවුද මට මේ එතකොට එහෙමනම් මේක සංසාරෙට තියෙන පොදු දෙයක්. එහෙනම් මිනිස්සෙකුට ආවට පස්සේ මිනිස් ලෝකෙට මව් කුසේ උපන්න වෙලාව ඉඳලා මේ මිනිස්යාට ජීවත් වීම පිළිබඳ අභියෝගයක් තියෙනවා. මිනිස් ලෝකෙ පිළිසිඳ ගත්ත වෙලාව ඉඳලා අභියෝගයක් තියෙනවා. ඊළඟට මෙහෙම ප්‍රශ්නයකටත් අපි අපිට මෙහෙම හිතපු නැති ප්‍රශ්නයක් හම්බ වුණා. ඔන්න බබෙක් කිපදුනා. මේ බබාට සනීප නැහැ. අසනීප වෙනවා. කෑම දිරවන්නේ රැයට කෑ ගහනවා. ඊරෝසේ මේකට එක මහත්යෙක් ගාවට ගියපු වෙලාවේ ඒ මහත්තයා මේකේ හේතු හොයාගත්තා. මොකද්ද? ඒ ඇහුව අර අම්මගෙන් මේ ඔයා කලින් හිටපු දරුවා නැති කළාද? නැති කළා කියලා. එයා තමයි භූතය ඇවිල්ලා ඇවිල්ලා මේ ළමයට කරදර කරන්න කිව්වා. එතකොට කලින් බබා හිටියා. ඒ බබා මැරුවා. එතකොට මෙයාට තරහක් ආවා අර අම්මා කෙරෙහි ළමයි කෙරෙහි. කොහොම හරි දැන් දෙවෙනි බබා දැන් බඩට ආවා. ඒ බබා කොහොම හරි හදාගත්ත. දැන් ඒ බබාව මරන්න අර භූතය එන පිටිපස්සේ. එහෙමනම් අපිට ඒ වගේ ප්‍රශ්න වලින් වළකින්න පුළුවන්ද? බෑ. ඒ ඔක්කොම මැද්දෙන් එතකොට බලන්න කල්පනා කරලා පින්වතුනි මිනිස් ලෝකයේ උපදින සත්වයාට විතරද මේ ප්‍රශ්නේ තියෙන්නේ? තිරිසන් සතාට මේ මේ ප්‍රශ්නේ නැද්ද? මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. මීට වඩා දරුණු විදිහට තියෙනවා. සමහර අවස්ථාවල් මට මතකයි මම හිටියේ අර මේ ගාලේ පැත්තේ ආරණ්‍යයක ඉස්සර හරි ෂොක් එකක් වදිනවා. ගස්වල පුරාම ඉන්න කොක්කු අහලා ඔන්න කොක්කු පොඩියට පැටව බිත්තර දැම්මහම උකුස් යවිලා බිත්තර අරන් යනවා. කොක්කු බොහොම වරෙන් කොක්කු පැටව හරි ගස ගන්නවා. ඊට පස්සේ උකුස් යවිලා පැටව අරන් යනවා. පැටව ඉගිලෙන්න යනවා. ඉගිලෙන්න කූඩුවෙන් එලිට තටු ගහනකොට පැටිය වැටෙනවා. කබරය කට අරන් ඉන්න බිම. කබරය ඇලුනා පන් කාලා. එතකොට බලන්න ඉපදිච්ච සත්වයාට මේ ජීවිතය අරගෙන යන අභියෝගේ හැම තිස්සෙම තියෙනවා. ඒත් එහෙමනම් තිරිසන් සතාටත් ඒක තියෙනවා. പ്രേත ලෝකයේ නිරේ ගැන අපි මං හිතන්නේ ඒක ගැන කතා කරන දෙයක් නෑ. දැන් අපි එක එක්කෙනාට තියෙන පුද්ගලික ප්‍රශ්නයක් ගැන මේ කියන්නේ. අපි ඔක්කොම මේ සංසාරේ යන අය. යන්න තියෙන ওই සසරේ. මේ ජීවිතේ manuss ලෝකේ ඊළඟ ජීවිතේ කොහෙද දන්නේ යන තියෙන ওই සසරේ. එතකොට මේ සසරේ ඒ යන ඒ ගමන යන්න වෙලා තියෙන්නේ මේ සිතට එකතු වෙලා තියෙන එක්තරා දෙයක් නිසා. මේ සිතත් එක්ක බද්ධ වෙලා තියෙන එක්තරා දෙයක් තියෙනවා. ඒ දේ නිසා එහෙම යන්න වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක අල්ලගත්තා. දැන් අපිට ගත්තොත් තිරිසං උන්වහන්සේක වතාවක් දේශනා කළා මහණෙනි නිරේට වේවා. තිරිසං අපාය වේවා සතෙක් ගිහින් මිනිස්සෙක් ගිහිලා උපන්නොත් එයාට මිනිස් ලෝකෙට එනවා කියන එකට වඩා ලේසි කිව්වා. කන්න කැස් බෑව වීසුදුරෙන් අහස බැදී. එහෙනම් අපේ ඥාතීන් කොච්චර ඇද්ද නිරේ? අපේ ඥාතීන් කොච්චරද තිරිසන් ලෝකේ? අපේ ඥාතීන් කොච්චරද പ്രേත ලෝකේ? මේ නිසා තමයි බුද්ධ දේශනාවල හරියට කියන්නේ මේ සංසාරයේට වෛර හදාගන්න එපා කියලා. පස්සෙන් එනවා. දරුවෝ වෙලා එනවා. ගෝලෙ වෙලා මට ගෝලෙ වෙලා ආවා. සංසාර වෛර. මම ඉතින් ගුටි කකයි ඉවසගෙන ඉන්නවා. කරන්න දෙයක් නැහැ ඉතින්. එතකොට ගෙනියන්න එපා කියන මේවා සංසාරේ වෛර දැන් බලන්න මම ඔබට කියන්නම් පොන්චි උදාහරණයක්. යාළුවෝ දෙන්නෙක් හිටියා. මේ දෙන්න වලලු විකුණනවා. වලලු විකුණනවා. ඔන්න එක්කෙනෙක් බුදු වෙන්න සූදානම් වෙච්ච යාළුවෙක්. අනිත් එක්කනට එහෙම මොකක්වත් තිබුණේ නැහැ. හැබැයි එයාගේ තිබුණ ලොකු දුර්වලකමක් අනුන්ගෙදී රවට්ටලා ගන්න ආසාව. ඒකෙන් තමයි යා මාරු වෙටුනේ. මේ යාළුව දෙන වෙලදාම ගියා. එයා කිව්වා හරි ඔයා මේ පාරෙන් මම මේ පාර යන්නම් කියලා. අර අනුන්ගෙදී රවට්ටලා ගන්න ආසාව තිබිච්ච එක්කෙනා ගියා. පරණ ගියක් හම්බ වුණා. ආච්චි කෙනෙක් කන ගැහුවා ළමයා මෙහෙන්න කිව්වා. අනේ මේ තැටියක් තියෙනවා මේක අරගෙන වලල්ලක් දෙන්න කිව්වා. මේ මේ පොඩි කෙල්ල අඬනවා කිව්වා. ඊට පස්සේ ගත්ත තැටිය හීරුවා. දැක්ක මේක තනි රත්තරන්. හිතුව මේ මිනිස්සු මෝඩයි. මේකට මම කීයක් හරි දීලා ගන්නවා කියලා තැටි වීසි කළා. මේ කබලට කවුද වල්ලු දෙන්නේ? ඕකට බලු නෑ කියලා ආයෙ බලු ටික දාගෙන මේ වෙලෙන්ද පිටත්තර පොඩි කෙල්ල ගෑනු ළමයා දුව අඬනවා. දැන් එයා රවුම යනවා. දැන් එයාගේ හිතේ තියෙන මං ආයේ එනවා. මං එන ගමන් ආයේ මේක ගන්නවා. අනුන්ගේ දේ රවට්ටලා ගන්න ආසාව තමයි මේ ප්‍රශ්නේ යට හැදුවේ. ඒ මොකවත් නැති අවංක මිනිසයා කැරකි කැරකි ගිහිල්ලා ඔතනටමත් වැටුණා. වේලාව තමයි. නේ? එතනට වැටුනේ නැත්තම් හරි. අපිට ඒකයි මේක හොයන්න බැරි මේ මේක හිතන්න බෑ මේ මේ සෙට් වෙන හැටි. ඊට පස්සේ අඬ ගහලා කිව්වා පුතේ අර ආච්චි අඬ ගැහුවා පුතේ මෙහෙන්න මේ අපි ළඟ තැටියක් තියෙනවා අනේ පුතේ එක වලල්ලක් මේකට පුළුවන් නම් දෙන්නේ මේ දරුවා අඬනවා කිව්වා. ගත්තා. හීරුවා. හීරුලා කිව්වා ආච්චි මේකට මගේ ළඟ වස්තු නෑ. මේක රත්තරන් කිව්වා. අර ආච්චිට පුදුමයි. ආච්චි කිව්වා පුතේ මේක රත්තරන් ගුණේ උඹේ පිනට. ඒ නිසා මේක පුතේ ඔයා ගන්න. මේ ළමයට මොනව හරි දෙන්න. සල්ලිත් දුන්න ඔක්කොම වලලුත් දුන්න ගමන් වේදන් විතරක් කරන් මෙයා පිටත් වුණා. අරය එනවා ආයි කැරකිලා සෙකන්ඩ් රවුමින්. එනකොට අවිල ගේ ඉස්සරහට එලකෝ හා ගෙනිල්ලා ඔය මේ තාඩු කෑල්ල ආච්චි හොඳට කියන්නේ නැති වෙලා ආච්චිනේ. ආච්චිලා සරයිනේ. එතකොට මේ ආච්චි කිව්වා හොඳට. කියලා කිව්වන්න ඉගෙන ගනින් කිව්වා වෙලඳන්. ආන් හොඳ දරුවෙක් ආව වෙලඳන් කරන්න ඉගෙන ගනින් කිව්වා වෙලඳන්. දැන් අපිට හිතාගන්න බෑ අධික ලෙස යමකට ආසා කරගෙන අනුන්ගේ දෙයක් මේ ඒ මිනිස්යාගේ හිත අනිත් පැත්තට හැරෙන විදිය. අදටත් මිනිසුන්ට ඒක වෙනවා. අපේ රටේ බලන පොලිටිකල් පොලිටිකල් ප්‍රශ්නත් එහෙම එකක්. අධික ලෙස අනුංග දෙයකට ආසා කරාම ඊට පස්සේ යාට ඔක්කොම අමතක වෙනවා. යාලුකම් කෘත ගුණ සියල්ල අමතක වෙනවා. ඊට පස්සේ මෙයා කො කොහෙද ඔක ගියේ? කෙදන් ඔන්න පන්නගෙන ගියා. කිව්වා අර දුව කිව්වා ආන් අර පෙත්තට ගියා කියලා. දුවගෙන ගියා. යනකොට මෙයාගේ වෙලාව හොඳයි. එගොඩ වෙලා එහා පැත්තට ලං වෙලා ඉනෝ දැන්. මෙහා පැත්තෙන් කෑ ගැහුවා තොටියෝ. මෙහාට වරින් ආපහු කිව්වා. ආවද? නැහැ. දන ගහගත්තා. ගත්ත වැලි අද්දිකට. මගේ රන් තැටි උඹ අරගෙන පැන්නේ. දැකද මේ අහක තියෙන එකකට මෙයා මොකද්ද කියන්නේ දැන්? මගේ රන් තැටි උඹ අරගෙන පැන්නේ. දැන් බලන්න මේ බෝසතාණන් වහන්සේ දන්නවද එහෙම එකක් වෙනවා කියලා. දැන් මම ඔබට කියන්න හදන්නේ මේ සසරේ හැටි. දැන් අපි දන්නේ නැතුව සමහර අය වෛර හිතේ පිහිටුව ගන්නවා. දැන් බෝසතාණන් වහන්සේ වරදක් කළාද? වරදක් කළේ නැහැ. බෝසතාණන් වහන්සේ යුතුයකමක් කළේ. මොකද්ද? රත්තරන් කියලා කිව්වා. ඒක ඉල්ලුවම දුන්නා. බෝසත්ණන් වහන්සේ දන්නේ මේ මේ මේ වංශාවක් කරන අදහස තිබුණේ නැහැ. ඒතකොට අරයා වෛර බඳන් කිව්වා වැලි මිරිකගෙන ඇති මම එනවා පන්න පන්න ಜಾති ಜಾතිත්. මට සමහර අවස්ථාවලද වර්තමාන මිනිසුන්ගේ කන් වලින් ඇහෙනවා. මම ಜಾති ಜಾති පන්නන් එනවා කියන වචනේ. දැන් බලන්න ධර්මයේ අහන්නේ නැති මිනිස්සයාට ධර්මයේ දැනගත්තත් වැඩක් නැහැ. මේ මනසට එකතු වෙන දේ අඳුනගත්ත නැති මිනිස්යාට කොහින් නවතීද කියලා හොයන්න නම් තේරෙන්නේ ඊට පස්සේ එතනින් මේ chapter chapter එක close එතනින් තමයි අලුත් chapter එකක් open වුනේ. ඊට පස්සේ මෙන්න බෝසතාණන් වහන්සේ ඉන්නවා වනාන්තරයක ඇතෙක් වෙලා වලලු විකුණපු අර මිනිස්සයා ඇවිල්ලා ඉන්නවා ඇද්දල්ල කපන වැද්දික් වෙලා. මෙන්න බෝසතාණන් වහන්සේ ඉපදිලා ඉන්නවා වනාන්තරයේ මුවෙක් වෙලා. මෙන්න වැද්දා වෙලා ඇවිල්ලා ඉන්නවා අර මිනිස්සයා. බෝසතාණන් වහන්සේ ඉන්නවා කිඳුරා වෙලා. මෙන්න රජා වෙලා එනවා කිඳුරා මරන්න. බෝසතාණන් වහන්සේ ඉන්නවා මේ සංගීත මාස්ටර් වෙලා. මෙන්න එනවා අර පුද්ගලයා ගෝලයා වෙලා ඉගෙන ගන්න. හැබැයි බෝසතාණන් වහන්සේ දිගටම කුටි කෑවා. එකට එක කලී නෑ. දිගටම කුටි කෑවා. එක තැනකවත් නෑ බෝසතාණන් වහන්සේ එකට එක කරලා. ගුටි කකා ගුටි කකා ඉවර කරගන්න බෑ ඉතින් මේක ප්‍රශ්නාවම. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කළා තුසිත ලෝකෙ හිටියා. දෙවුරු ආරාධනා කළ උපදින්න. උපදිනකට කොහේවත් නැතුව ගිහිල්ලා යසෝදරාගේ අයිය වෙලා උපන්න අර පුද්ගලයා. ඕන්න තත්ත්වය. හරිම භයානකයි. මේ යන සංසාර යන රටාව මේ භයානකකම තේරෙන්න නම් අපි මේ හිතන්න ඕනේ. හිතන්න ඕනේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි මම නම් ආයමත් උපදිනවා කියන එක ඇස්පිය හෙලන තරම්වත් මම වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒ උන්වහන්සේට පේන්නේ නැද්ද භව ගමන? පේනවනේ. අපිට පේන්නේ නැහනේ. අපිට පේන්නේ අපිට තේරෙන්නේ අපිට වටහා ගන්න බෑ. ඒ නිසා ඉතින් අපිට ගැඹුරක් තේරෙන්නේ අපි හිතුවොත් තමයි අපිට ඒ හරි විදිහට හිතන පුරුදුනොත් තමයි මේකේ තියෙන භයානකකම අපිට තේරෙන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ ගුටි කකා ගුටි කකා කොහොම හරි පාරමී සම්පූර්ණ කරගෙනත් සම්බුද්ධත්වයටපත් වෙලා දුකෙන් නිදහස් වුණා. අපේ ගුටි කෑම ඉවරද? ආ දැන් තේරුම් ගන්න අපි කොහේ යයිද මොනවා වෙයිද කියලා කියන්න බෑ. මේ ඔක්කොටම මුල මේකයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ වටින්නේ මෙන්න මෙතනට තමයි. මේ ඔක්කොටම මුල එකම ප්‍රශ්නයක් අපට තිබීම සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය තියනකම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඊගෝ එක තමන්ව ඉස්සරහට ගන්න තියෙන ආසාව තමන්ව ඉස්සරහට ගන්න තියෙන ආසාව තියනකම් මේ ප්‍රශ්න හැදෙන එක වළක්වන්න බෑ ධර්මයේ අහු වෙනකොට තමන් ඉස්සරහට ගන්න තියෙන ආසාව නැති වෙනවා. නැති වෙලා ධර්මයේ ඉස්සරහට එනවා. එතන තමයි මේක විසඳුම. එතකොට මේ මිනිස්සුෙකුට ඔබ හිතන්නේ ලේසියෙන් පුළුවන් වෙයිද තමන්ව පස්සට දාලා ධර්මයේ ඉස්සරහට ගන්න. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක මේ මිරකල් එකක් මිනිසෙකුට කරන්න පුළුවන් නම්. එතකොට මේ දැන් අපි බලමු පොඩ්ඩක් මම කියන්නම් ඔබට තා ටිකක් මේ දැන් මෙහෙම හිතමු මේ සංසාර ගමන ගැන මට මෙන්න මේ ওই වගේ සිද්ධි ගැන කල්පනා කරද්දී මට මෙහෙම හිතුණා මේ කෙලෙස් සහිතව යන මේ සංසාර ගමන මෙන්න මේ වගේ එකක් කියලා. කාන්දම් කෑල්ලක් ලණුවකින් නූලකින් ගැට ගහලා අපි ඇදගෙන යනවා. කාන්දම් කෑල්ල ඇදගෙන යනකොට මේ හැමතැනම ඉතින් උපි ඇදගෙන යනවා ඔහි. යනකොට මේ යකඩ කෑලි මේ හැට්ට කටු මේ නැති කාන්දමේ තියෙන ස්වභාවය මොකද්ද? යම් කිසි ලෝහයක් තියෙනවා නම් ඒ ලෝහයේ කාන්දමට ආකර්ෂණය වෙනවා. නේ? ඒ ලෝහයේ කාන්දමට ආකර්ෂණය වෙනවා. කාන්දම කරන දෙයක් නෑ ඒක. ඒ කාන්දමේ තියෙන හැටි. එතකොට ඒ කාන්දමට ඒ ආකර්ෂණය වෙන ස්වභාවයෙන් යුතු ඒ කාන්දම අපි නූලකින් ඇදගෙන යද්දී අපි ඒ නූලේ බෝඩ් එකක් ගහනවා. මේකට මේ 60කට නොඇලේවා. යකඩ කෑලි නොඇලේවා. රන් රිදී ඇලේවා. ගහගෙන අපි නෝ කාන්තම දන්නවද මේක? කාන්ත වල ඒ වගේ තමයි අපේ ප්‍රාර්ථනා. ඔය කොඩිවල ගහලා බෝධි වල ඉල්ලන්නේ. ඇඳලා අපල දුරු වේවා. ඈ දුක දුරු වේවා. හරියට අර කාන්දම ඇදගෙන යද්දී ඒ කාන්ද මේ ලනු කෑල්ලේ බෝඩ් ගැහුවා වගේ. ඇයි මේ දුර වෙන දුරවිල්ල අපි මේ ඉල්ලන ඉල්ලීමට හම්බ වුණා නම් මෙලට අපිට මොකක් අපස්ස තියනවද? අපි මේ ඉල්ලන ඉල්ලීමට අපිට හම්බ වෙනවා නම් අපිට මොකක්වත් ප්‍රශ්න නැහැ. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක දේශනා කරනවා මහණෙනි මේ ලෝකෙ මිනිස්සු ඉල්ලනවා කිව්වා කරුණු පහක්. නොපෙනෙන ලෝකෙන්. මිනිස් ඉල්ලනවා කිව්ව නිරෝගිකම. මිනිස් ඉල්ලනවා කිව්ව ධනය. මිනිස් ඉල්ලනවා කිව්ව කීර්තිය. මිනිස් ඉල්ලනවා කිව්ව අධිපති බව. ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා. මිනිස් ඉල්ලනවා කිව්ව සුගතිය. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් පංච ඉත්ත ධම්ම සූත්‍රය කියලා ඔක තියෙන්නේ අංගුත්තර නිකායේ. බුදුරජාණන් වහන්සේ අන මහණෙනි මේ ඉල්ලන ඉල්ලීම් ලැබෙනවා නම් අද කාටද අඩු කාට මොනවෙන් අඩුද කියලා අහනවා. අපි ගත්තොත් ඕනම තැනක පල්ලියේ, පන්සලේ, කෝවිලේ හැම තැනම මේ මිනිස්සු මොකද්ද මේ කරන්නේ? ඉල්ලනෝනේ. බුදුරජාණන් වහන්සේ නම ඉල්ලන දේ ලැබෙනවා නම් මිනිස්සුන්ට මොනවයින්ද අඩු? එතකොට එහෙමනම් දැන් බලන්න මේ අපි මේක තේරුම් ගමු. අපි මේ යන රටාව අර කාන්දම ඇදගෙන යනවා වගේ. දැන් කාන්දම ඇදගෙන යන්න වෙලා තියෙන එකපාරක නෙමෙයිනේ. එක එක පාරවල් යන්න තියෙන්නේ. එතකොට අර 60 කටු තහඩු කෑලි ඔක්කොම ඇලින එක වළක්වන්න බෑ. ඒ වගේ සක්කාය දිට්ඨියෙන් යුක්ත වූ කෙනා යන ගමන යද්දී එයාගේ ජීවිතේ අර කාන්දම වගේ කාන්දම ඇදීගෙන යනකොට කාන්දමේ කාන්දමට ලෝහය ආකර්ෂණය වෙනවා. ඒක කාන්දමට තියෙන හැටියක්. ලෝහයේ හැටි මොකද්ද කාන්දමකට ඇදිලා යනවා. කාන්දමේ හැටි මොකද්ද ලෝහය ඇදලා ගැනීම. නේද? ඒතර මේ දෙකේම තියෙන දුර්ලභකම් දෙක තමයි ඒ දෙකට එක සිද්ධ වෙන්නේ. මේ වගේ අපේ ජීවිතේ කොන්න සංසාර යනකට මිතුරු මිතුරු මොන ගැහිනවා. දැන් බලන්න කල්පනා කළා යසෝදරා. පිරුම් පුරාගෙන පස්සෙන් ඇවිල්ලා නේ. ඒ ආදරෙත් ආවනේ. වලලු කේස් එක ආවා වගේ අර ආදරෙත් සම්පූර්ණයෙන් පස්සෙන් ආවනේ. පස්සෙන් දිගටම ආවා. හරි පුදුමයි ආපු ආ පැමිණීම. එතකොට මේ දැන් බලන්න සාමාන්‍ය මිනිස්සෙකුගේ ගෙදරක පොඩි දරුවෙක් උපන්න දවසේ තාත්තා දාලා ගියොත් මොනවා හයිද නේ? දැන් බලන්න මේ යසෝදරා වචනයක් කිව්වේ නෑනේ. ඒක ඒකනේ ආදරය කියන්නේ. ආදරය කියන්නේ ඒක. යසෝදරාගේ ආදරේ Tamanට ගන්න හොයපු එකක් නෙමෙයි. අනුන් සුවපත් කරන්න හොයපු එකක්. ඒක ඒ ආදරේ විශේෂත්වය තියෙනවා. එතකොට මේ ඒකත් පස්සෙන් ආවා. ඒ ඉතින් ඒ ආපු යසෝදරාගේ ආදරේ ආපු විදිය ඒක මේ very special. ඒ විදිහට ඔයගොල්ලන්ට කාටවත් කොපි කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ සාමාන්‍ය මිනිස්යාගේ ආදරයට වෙච්ච දෙයක් මම කියන්නම්. මගේ ළඟට ආව පුතෙක් මහන වෙන්න. ඇවිල්ලා අවුරුදු 20ක 21ක වගේ දරුවේ රෑ 12ට හූ කියලා මහා දෙගානටල පවුදා පිටත් කළා. මම පිටත් කළකෝ එයා ගෙදර ගිහිල්ලා ඔයාගේ දෝෂය නැති කරගෙන එන්න පුතේ කියලා. ඊට පස්සේ මේ එයා ඉතින් කොහෙද තැනකට ගිහිල්ලා ඇගේ මොකද්ද දිෂ්ටියක් තිබ්බා කියලා ඉතින් ඒක අයින් කරගත්තා කියලා ආය ආවා. දැන් ඉතින් ඇවිල්ලා මාත් එක කිව්වා සානස මම දැන් ගෙදර ඉන්නේ. දැන් ගෙදර මට දැන් මුකුත් ප්‍රශ්නයක් නැහැ. මම දැන් භාවනා කරනවා. මම දැන් මේ යක මම දැන් මාර්ගඵල ලබලා ඉන්නේ. මට දැන් හොඳට සමාධියක් තියෙනවා. මට දැන් ධර්මයේ තේරෙනවා. මංක පුතා ඔයා කියන විදිහට ලේසියෙන් නම් මාර්ගඵල ලබන්න බෑ. ඒ නිසා ඔයාට නිහතමානීකම තියෙනවා නම් මම ඔයත් එක්ක කතා කරන්න කැමතියි කිව්වා. ආ කිව්වා මං කොහේ නම් ඔය ඉස්සෙල්ලා බෝක අතාරින්නේ. මාර්ගඵල ලැබුවා කියන එක අතෑරියා. මම කියනවා ඔයා ඉන්න පොඩ්ඩක් මං හවසට කතා කරනවා කියලා මගේ කුටියට එන්න කිව්ව පුතාට. දැන් මම මේ ළමත් එක්ක කතා කරගෙන මේ ළමයා වෙවුලනවා. ගැහෙනවා ඇඟ. මම මොකද මේ වුණා ගැහෙන්නේ කියලා ඇහුවා. අනේ දන්නේ නැහැ කිව්වා. මම කො දැන් එනං අයිස්වාගෙන ආගෙන එක්කනට එන්න කියන්න කිව්වා. මේ ඉන්නේ විසුණා. 100ක්. එයාගේ තාත්තගේ තාත්තා. මම ඇයි සීයා මොකෝ මේ කරේ? මොකද මේ සීයාට වෙලා තියෙන්නේ කියලා ඇහුවා. මම යන්නේ නැහැ කිව්වා මේක දාලා. ඕන ආදරේ. දැක්කද වෙනස යසෝදරාගේ ආදරේ මේ ආදරේ වෙනස? ඊරිසංකු එහෙම කරන්න එපා සීයා පවුනේ මේ ළමයා මේ ළමයා හරි ආසයි මහාන වෙන්න ආසයි භාවනා කරන්න ආසයි ධර්මයේ හැසිරෙන්න ආසයි. හා හා එහෙම බෑ කිව්වා මේක ඊතර වෙයි කිව්වා. මං කො එහෙම කොහොමද සීයා ඊතර වෙන්නේ? එහෙම මේ එක එකනට නෑ. ඉතින් මම හිතේ හොඳයි නේතර වුණොත්. ඊතර වෙලා පුළුවන් ද එතකොට මට සංසාරේ දරුවෙක් කොයින්ද කියලා අහනවා. දැන් බලන්න මේ කොහෙද යන්නේ කියලා ආදරේ. ඊරෝසේ මං කිව්වා එහෙනම් මේ සීයා මෙයාට පොඩ්ඩක් අවස්ථාවක් දෙන්න. හොඳට පින්දහම් කරගන්න. එතකොට මෙයා දෙවියන් අතරට බෑ බෑ දෙවියන් අතරට ගියොත් මේක මගේ ළඟට එන්නේ කොහොමද? මං එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සීයාලා කියන්නේ මේකත් පෙරිත ලෝකෙට එන්නේ නැද්ද කියලා. ඔව් කිව්වා. එතකොට මොනවා තම තමන් ඉන්න තැන් වලට ගෙන්න ගන්න තමයි කැමති. දෙමව්පියෝ කැමති තම තමන්ගේ ළඟට දරුවෝ ගෙන්න ගන්න. දරුවෝ කැමති තම තමන් ළඟට දෙමව්පියෝ ගෙන්න ගන්න. ස්වාමියෝරු කැමති තම තමන් ගාවට බිරිඳ ගෙන්න ගන්න. බිරිඳ කැමති තම තමන් ගාවට ස්වාමිය ගෙන්න ගන්න. මේ මෙන්ටලිටි එක මරුණට පස්සේ තියෙනවා. දැන් බලන්න කොච්චර භයානක සසරකද අපි මේ යන්නේ. ඊරෝසේ මං 100% එහෙම කරන්න එපා. ඊරෝසේ බොරුවට කෑ ගැහුවා නෑ නෑ නෑ මට පින් දුන්නේ නෑ. මං බොරු කියන්නපා සීයා. දානමාන දීලා ගෙවල්ල පින් දුන්නා. ඔයාට පින් ගන්න බෑ. දැන් ඒතර 100 හිතුවා මට මොකක් හරි පේනවද කියලා. මම ගෙස් කළා කිව්වේ. <laughs> සියක හරි කිව්වා ගන්න බෑ කිව්වා. ඊට පස්සේ මං ඔයාට ගන්න බෑ. ඔයා ජරා ජරාම් ජරා පෙරිතෙක්. ඔයා මේ කරන වැඩි මම පව් වැඩක් මේ ළමයට මේ අපරාධ කරන්න ඉපා කියලා. ඉතින් මේ ළම මං ආයෙ පිටත් කළා. දැන් එතකොට බලන්න මේ ආදරයක් නිසා දරුවෙකුට මුණුබුරෙකුට දැන් කොහෙද මේ සීයා ගියේ? ගිහිල්ලා මොකද කරන්නේ? ඊට පස්සේ දැන් මේ බලන්න දැන් සමහර අවස්ථාවල් තියෙනවා මිනිස්සුන්ට හිතන්න බැරි. අපි ගත්තොත් මේ ලෝකයේ තියෙන ප්‍රශ්නයක් ත්‍රස්තවාදී. මේක තියෙන මේ හිතන්න බැරි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නේද? ඒ මරන්න, කොටන්න, කපන්න, කොටන්න සීමාවක් නැහැ. ඊළඟට මේ වෛර තරහ අමනාප. මේවා හට හටගත්තාම මේ ඒ ඔක්කොම ඇති වෙන්නේ හිතන්න බැරි මිනිස්සුන්ට. හිතන්න බැරි මිනිස්යාගේ ජීවිතේ අර දඩයම් බල්ලා වගේ. දඩයම් බල්ලව දඩේමකට උසි ගන්නවා. උසි ගන්නලා උසි උසි කියලා පෙන්නනවා සතාව. ඊට පස්සේ කවුරු ඉන්නවද මොනවා ඉන්නවද තැන කොතනද මුකුත් බල්ලට මතකද? බල්ලා කරන අර දීපු ඉලක්කයට හඹාගෙන හිතන්න බැරි මිනිස්යාගේ වෛරය වගේ එකක්. හිතන්න බැරි මනුස්සයගේ ක්‍රෝධය වගේ එකක්. එතකොට දැන් මොන්න මං අලුත් වචන කීපයක් ඔබට පුරුදු වචන පාවිච්චි කරා. වෛර, ක්‍රෝධ, තරහ පාවිච්චි කළානේ. මේවා මේ මොනවද මේවා? තරහ කියන එක, වෛර කියන එක, ක්‍රෝධ කියන එක මේ මොනවද මේවා? මේවා මනසේ ඇතිවන එක්තරා ස්වභාවයක් නේද? මානසික ඇතිවන එක්තරා ගතියක්. එතකොට මනසේ යම්කිසි ගතියක් ස්වභාවයක් හටගත්තට පස්සේ ඒ හටගන්න දේ අපිට ඩැමේජ් කරනවා නම් අපිව අපේ අපේ තියෙන යහපත් පැත්ත විනාශ කරනවා නම් ඒකට කියනවා අකුසලයේ කියලා. එතකොට අපි මේ හිතේමයි මේවා හටගන්නේ. මේ හටගන්නේවා අපේ යහපත් වචනේ විනාශ කරනවා නම් එතකොට මේ යහපත් වචනේ විනාශ කරන්න හේතු වෙච්ච එකක් අපේ හිතේ හටගත්තොත් ඒක මොකක්ද? අකුසලයක්. අපේ යහපත් සිටිවිලි විනාශ කරනවා නම් යහපත් සිටිවිලි විනාශ කරන්න හටගත්තු දේ අකුසලයක්. අපේ යහපත් ක්‍රියාව විනාශ කරනවා නම් යහපත් ක්‍රියාව විනාශ කරන්න හටගත්ත දේ අකුසලයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙමද කියලා හොඳට ඔබ්සර්ව් කරලා බලන්න කියනවා. දැන් අපි ගත්තොත් ද්වේෂයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, පල්ලිගැනීමක්, එකට කිරීමක් වගේ එකක් සිතට ආවට පස්සේ මේ ලෝක ඉතිහාසෙ ඒ තුලින් හොඳක් කවුරුරි කරලා තියෙනවද නැත්නම් ඒකෙන් ලොකු ඩැමේජ් එකක් දුන්නේ කියලා හොඳට ඔබ්සර්ව් කරලා බලන්න කිව්වා. දැන් මේක අපිට කරන්න බැරිද අපේ මොළේ? අපේ අපේ අපිට හිතන්න තියෙන පුළුවන්කමින් <clears throat> අපිට බැරිද මේක කරගන්න? අපි උත්සාහ කළොත් අපිට හැම තිස්සෙම අපි උත්සාහ කර කර හෙව්වොත් එම හරි මේ වගේ දෙයකින් ලෝකෙට හානියක්ද වෙලා තියෙන්නේ. යහපතක්ද වෙලා තියෙන්නේ කියලා හොය හොය හොය හොය හොය බැලුවොත් මොකද්ද හම්බෙන උත්තරේ? යහපතක් කියලාද හානියක් කියලාද? හානියක් කියලා උත්තරය ආවම ඒක Tamanටම හඳුනා ගන්න පුළුවන් එතකොට එහෙනම් මේ කියන දේවල් අකුසල් තමයි. එතකොට ඒකට එතකොට තමයි අපිට ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙන්නේ. ඒ උන්වහන්සේගේ අවබෝධය හරි. එහෙමයි මේක ගන්න ඕනේ. උන්වහන්සේගේ අවබෝධය හරි. ඊට පස්සේ දැන් එතකොට බලන්න අපි දැන් මෙහෙම හිතමු. දැන් එතකොට හිතට දැන් දැන් ඔබට මතකද මම කිව්වා ආයෙ මතක් කරගමු අපි කාන්දෙන් කෑල්ලේ කතාවනේ. දැන් කාන්දම් කෑල්ලේ කතාවත් එක්ක මම ඔබට කිව්වා මතකද කාන්දම් කෑල්ලේ අපි බෝඩ් එකක් ගහනවා කියලා. කාන්දම් කෑල්ලේ බෝඩ් එකක් ගහන මොකද්ද ගහන බෝඩ් එක? ඔව්. 60කට නොයලීවා. ළඟට කෑලි නොයලීවා. රන් රිදී ඇලීවා. කියලා අපි යනවා ගෑරේජ් අස්සේ. ඔව් ගෑරේජ් එකක් අස්සෙන් යනවා. ඔව් රෙදි මහන තැන් යනවා. හැට්ටකට නොඇලීවා කියලා ගහගෙන බෝඩ් එකක්. ඒකට හරිද මේ ප්‍රාර්ථනා කරන තැන ඒකට යන පාර ගැලපෙනවද? නෑ නේද? එතකොට බලන්න දැන් අපිට පුළුවන් ද කාන්දමට කමාන්ඩ් කරන්න ඒ කාන්දම. සතර මිතර කෙල්ලියන්. රිදිවිත කෙනෙක් කමාන්ඩ් කරන්න පුළුවන්ද? බෑනේ. එහෙමනම් අපේ අපේ අවශ්‍යතාවයට අපේ ඕනකමට අනුව කාන්දම පවත්වන්න බෑ. දැන් ඕනකම තමයි අපි අර බෝඩ් එකේ ගැහුවේ. මොකද අපිට එපා මේවා. ප්‍රශ්න ටික එපා. හොඳ ඒවා විතරක් ඕනේ කියලා මේ බෝඩ් එක ගැහුවා. නමුත් ගහව බෝඩ් එක ගැහුවට ඒක වෙන්නේ නෑ. ඇයි අපිට ඕන හැටියට නෙමෙයි ඒක වෙන්නේ. ඒකට තමයි අනාත්මයි කියන්නේ. තේරුණාද කියන්නේ? අනාත්මයි කියන්නේ ඒක. තමාගේ අවශ්‍යතාවයට අනුව මේ මගේ රූපෙ මෙසේ වේවා. මට තියෙන සැපදුක් මෙහෙම වේවා. මං මට මේවා විතරක් ඇසේවා. මට මේවා පෙනේවා. මට කවුරුවත් කියන බැනුන් නොඇසේවා. මට හොඳ විතරක් ඇසේවා. පුළුවන් ද පිළිබඳ? බෑ. ඊළඟට මට යහපත ඇසේවා. එහෙම බෑ. කන ඇහුවනම් ඔක්කොම ඇහෙනවා. කන ඕපොන්නේ ඔක්කොම ඇහෙනවා. ඔක්කොම පේන වැස් දෙක අරපු ගමන්. ඉතින් ඒ නිසා අපිට ඒ එකක්වත් අපේ වසඟයට ගන්න බෑ. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ මොකද්ද? අනාත්මයි. අනාත්මයි කියන්නේ මොකද්ද? අපේ වසඟයට ගන්න බෑ. එතකොට අපේ වසඟයට ගන්න බැරි දේවල් අපේ වසඟයට ගන්න බැරි බව අපි දන්නේ නැතිකම තමයි මේ ප්‍රශ්නවලට මූලිකම හේතුව වෙන්නේ. දැන් බලන්න අර බලන ප්‍රශ්නේදී එයා අර අහක යන සතරන් කෑල්ලයට හම්බ වෙලා ඒකට එයා තමාගේ වසඟයට ඒක ගන්න ගිහිල්ලා නේද මේ වැරදුනේ. ඉතින් මේ වගේ සමහරු මම දන්නවා මේ මම මම දන්න මට වෙච්ච එක. මම රට කියන්නේ එක රටක එක මහත්තයෙක් මට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ දේශනාව තමයි හරියට අහන්නේ. මම වාහනය ස්ටාර්ට් කරනකොටම මේ මගේ කැසට් එක ඕන් වෙනවා. එතකොට මේ ඔබ වහන්සේගේ දේශනාව තමයි ඇහෙන්නේ. මට හරි ආසයි මහමෙුණාවේ පාන්සලක් හදන්න මේ රටේ. ඒ නිසා වහන්සේ මගේ ලංකාවට එන එක ඉලක්කයක් ඔබ වහන්සේව බලන්නයි දීමාපිය බලන්නයි මං ගෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මං ඉතින් හොඳයි කිව්වා. දැන් මෙයා ඉතින් ඔක්කොම ලෑස්ති කරගෙන පාන්සලකට ගියා. ඒකිට පාත පාන්සලට ගිහිල්ලා හැවුම් පස්සේ එතකොට පාන්සලෙන් එයාට හොඳටම බැන්නා. පිසු තමුසෙට මේ සමයන් නටන හදනවා කියලා. බැන්නට පස්සේ දැන් මෙයා මේක අතහැරියා. දැන් මේක කවුරුවත් දන්නේ නැහැ. එයා ඉතින් පොඩ පොඩ කියලා තිබ්බ මෙහෙම අපි අදහසක් තියෙනවා යානන්ද හම්බෙන් වඩම්බන්න මේ පන්සලක් හදන්න අදහස තියෙනවා කියලා. ඊට පස්සේ මොකද වුනේ? තව නෝන කෙනෙක් හිටියා. ඒ නෝන මගේ ටෙලිෆෝන් නම්බර් හොයාගෙන මගෙන් කතා කළා. මගෙන් අහලා මේ නෝන හරි මේ කතා කරපු විදිහ හරි ඉන්ටෙලිජන්ට්. පන්සල් කතාව කළේ නෑ. මාත් එක්ක ධර්මයේ කතා කළා. ධර්මයේ කතා කරද්දී මම ධර්මයට කැමති නිසා මම ධර්මයට කැමති නිසා මම ධර්මයට ඇදිලා ගියා. ඒ කියන්නේ ඒ නුනට අවස්ථාව තිබුණා දහම ධර්මයේ ගැන ඕන එක මාත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. ඊ ගමන් ඒ නෝන එකපාරට මට කිව්වා ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් වෙන්න කැමතියි. මම හරියාසයි මේ ධර්මයේ මේ රටට ගේන්න ගොඩාක් ඉන්න ලංකාවේ අය මේකට තියෙන මේ මූලිකම ෆන්ඩ්ස් ඔක්කොම මගේ සල්ලි දානවා. මම කැමති. මම ඉතින් බැලුවා ඉතින් ධර්ම දන්න ඕන කෙනෙක්. මම බය නැතුව කිව්වා හා. ඊට පස්සේ ඒ නෝන ප්‍රසිද්ධ කළා මෙහෙම ඥානන් සම්නාසයේ වඩිනවා. අපි පන්සලක් හදන්න කියලා. අර මහත්යට පුදුම විදිහේ තරහක් ආවා. ඇයි අපිට කරගන්න බැරි වැඩේ මෙච්චර දවස් මේ කොහෙවත් ඉන්න නොවන කෙනෙක් කරනවා. ඊට පස්සේ ටෙලිෆෝන් කර කර ගිහුවා යන්න එපා ඥානන්ද හදන ප්‍රෝග්‍රෑම් වලට. දැන් ඒවන්ට එකපාරට මාත්‍රික තරහ වුණා. දැන් අර බණ පටිත් ඉවරයි, අහපුවත් ඉවරයි, මාව බලන්න යන එකත් ඉවරයි. දැන් බලන්න මේ ධර්මයේ අල්ලනවයි කියන එක කොච්චර අමාරුද කියන්නේ මම මේ කියන්නේ ඔක්කොම ඉවරයි. මොකද එයාලා එයාගේ දැන් අවංකවමයි අපි හැමෝම අත දාන්නේ මේ ධර්මයේ හොයන්න. නම අපි දන්නේ අපි අවංකව අත දැම්මට ධර්මයෙන් අපිව අපි තමන්වත් ධර්මයෙන් ක්ලියර් කරගෙන නැත්තම් තමන්මයි ප්‍රශ්නේ. ඊට පස්සේ මෙයා හැමෝටම ෆෝන් කර කර කිව්වා යන්න එපා කෙනෙක්වත් යන්න එපා කෙනෙක්වත් යන්න එපා කෙනෙක්වත් එයා සම්පූර්ණ විරුද්ධ වුණා. ඒ සිද්ධියෙන් පස්සේ ආ මාත් එක්ක කතා කරන්නේ නැහැ, එන්නේ නැහැ, පොත් බලන්නේ නැහැ. එයා හිතුවා මමයි මේක කරන්න හිටියේ. මේක මට කරගන්න බැරි වුණා මං වෙන කෙනෙකුට කරන්න දෙන්නේ දැන් බලන්න අර දහම් දැනුම එයාගේ මේ වීක් පොයින්ට් එක අල්ලලා දෙන්න උදව් කළේ නෑනේ. තමන් තමන්ව ඔබ්සර්ව් කරේ නැති වුනහම වෙන ප්‍රශ්නේ. මම ගියා. මම පුදුම විදිහේ අපහසුතාවලට මුහුණ දුන්නා. ඊමේල් වල යන හොෝගාලා මට විරුද්ධව කැලෑ පත්තර. එක හාමුදුර කෙනෙක් ගිහිල්ලා ඒ නෝන හම්බ වෙලා රෑ එක වෙනකන් කතා කළා. මේක කරන්න එපා මෙයාගේ තියෙන පන්සල් වාහන ජාවාරමක්. මෙයා පාසකූලයට විරුද්ධයි, මෙයා දාහනට විරුද්ධයි. මෙයා මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරන් පටන් අරන් තියෙන්නේ. ඉතින් අර අර නෝන අහගෙන ආගෙන ඉතක ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය පාද. ඔබ වහන්සේ එතකොට අන්තිමට ඒ ඒ ස්වාමීන් වහන්සේ කිව්ව නෝනට එහෙනම් ඔයාලට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා කියලා ගියා. අර නෝන අර දහම් දෙනුම නිසා නොසෙලී හිටියා. අද ස්ථානීය ස්වාමීන් වහන්සේලා පස් නමක් ඉන්නවා. සිය ගාන පිං රැස් කරගෙනවා ධර්මය අවබෝධ කරනවා. දැන් බලන්න අර narrow minded කෙනා ඒ Taman හිතන්න පුළුවන් ප්‍රමාණය හරියට අර කරත්ති බැඳපු ආශ්‍රය වගේ. කරත්ති බැඳපු ආශ්‍රයගේ ඔබ දැකලා තියෙනවද නැහැ ආශ්‍රයගේ කරත්ති බැඳපුවට පස්සේ අර මෙහෙම අර කටකලියව දානවනේ. දැම්මට පස්සේ මෙන්න මේ පැත්තෙන් දාන පොඩි කවරයක් මෙහෙම. එතකොට ආශ්‍රයට පේන්නේ මේ පොඩ්ඩ. මෙහෙම හරවන්න බෑ. ඒ වගේ තමයි මේ narrow minded person. එයාගේ පටු කල්පනාව ලොකු දෙයක් කරන්න බෑ. දැන් පිනගෙන තේරුණා නම් පිනේ අවශ්‍යතාවය තේරුණා නම් එයාට වෙන පොඩ්ඩක් නිහතමානී වෙලා අනේ මට කරන්න බැරි වුණා මේක. එයාට කතා කරන්න තිබුණා අනේ නෝනා මට මේක කරන්න බැරි වුණා. මම පොඩි උත්සාහයක් ගත්තා. නමුත් ඒක අසාර්ථක වුණා. නමුත් මගෙන් මොකද්ද ඔයගලන්ට මේකට කෙරෙන්න ඕනේ මං අනුමෝදන් වෙන්නම්. ඒ අවස්ථාව නැති කරගත්තා. ඒ අවස්ථාව නැති කරගත්ත නිසා බුද්ධ දේශනාව ලොක්කම යා අතෑරියා. අන්තිමට හේතුව මේ බුද්ධ දේශනාවට තියෙන්නේ මගේවා කියලා. ඒක යා අතෑරියේ. ඒ ඊට පස්සේ බලන්නේ එක්කෙනෙක් නිසා කාලයක් ඊට පස්සේ ඉතින් මුල් දවසල ස්වාමී නෑ. පස්සේ පස්සේ පස්සේ මිනිසුන්ට තේරුණා නෑ මේ මෙයාගේ ප්‍රශ්නයක් මේ. මෙයාගේ ප්‍රශ්නයක් මේ කියලා පස්සේ මිනිස්සු ඒක අතෑරලා එන්න පටන් ගත්තා. දැන් මේ බලන්න මම අහන්නේ අපි ඔක්කොම මේ එන්නේ අවංකවම තමයි එන්නේ ධර්ම හොයාගෙන නේ. අවංකවම ධර්ම හොයාගෙන. අපි ගත්තොත් මෙතන අපි ගත්තොත් මෙතන ඉන්නවා කියලා 200ක්. අද මේ 200 මෙන් ධර්ම හොයාගෙන. එතකොට ඕගොල්ලෝ පියවර පාසා එනකොට ඕගොල්ලන්ගේ අදහස පිරිසිදු නැද්ද? පිරිසිදු. පිරිසිදු අදහසකින් එනවා. පිරිසිදු අදහසකින් ආවට අපි කෙලෙස් ප්‍රහාණය කළා නෙවෙයි. එහෙනම් කෙලෙස් වල අනතුරු තියෙනවා. දැන් මේ කෙලෙස් වල තියෙන ලොකුම අපිට කඩා ගන්න අමාරුම එකත් අපි කඩා ගන්න මහන්සි ගන්න ඕන එකත් සක්කාය දිට්ඨියමයි. සක්කාය දිට්ඨියෙන් තමයි අර තමන්ගේ ප්‍රතිරූපයේ ඉස්සරහට ගන්න ආස කරන්නේ. දැන් අපි ගත්තොත් ඒක අපි හිතේ තියෙනවා. නමුත් අපි බොහොම හම්බල් මයින්ඩඩ් ඇවිල්ලා දැන් ඔන්න වාඩි වෙලා ඉන්නවා ආසාවෙන් ධර්මය අහනවා. ඊරෝස අපි කියමු අපි මම කියනවා කියමු දැන් ඔන්න හෙට පාන්සලක් හදන්න යන්නේ. කවුද මේකේ ප්‍රෙසිඩන්ට් වෙන්න කැමති? හිත කියනවා. මට එන්නේ නැත්තම්. ධර්මය මතක වෙලා පඩ්ගල සක්කාය දිට්ඨි ඉස්සරහට පයින්නවා. වෙනවද නැද්ද මේක? මේක තමයි මානසික හැටි මම කියන්නේ. කවුද භාණ්ඩාගාරේ වෙන කැමති? හිත කියනවා. මාව තෝරනවා නම් කවුරු හරි ඇඟිලෙන් ඇල්ලා අනිත් එකන කියන ඔයා මගේ නම කියන්න. වෙන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. කවුද ඊළඟට වයිස් ප්‍රෙසිඩන්ට් වෙන්න කැමති කියලා අහනවා. බාට පිට බලලා කියනවා ඇහෙන් කියනවා. කියපන් මගේ නම. ඊට පස්සේ තව එක්කෙනෙක් ආසන් ඉඳලා අහනවා අයියෝ අර මිනිස්සයව දාගෙන මේකට. ඔන්න ඊට පස්සේ මට ලියුමක් කියවනවා. මේ මියාව දාගන්න එපා. මෙයා මහා අමුතු එක්කනේ. මෙයා ලෝකෙත් කාලා වතුරක් ගිලා මැද පිළිගත් කාලා <laughs> විස්තරේ කියනවා ඊට. මේ නැති පියක්. ඇත්ත නෙමෙයි. ඊට පස්සේ ඔන්නේ වුණා විස්තරේ. වෙන ඒගොල්ලන්ට ගැලපෙන එක්කින ඉන්න ඉන්න ඊළඟ next term එකේ මම ඔයාව දානවා. දැන් හොයන්න ආවේ ධර්මයයි යන්නේ කොහෙද? අපිට මේ ධර්මයෙන් අපි lessලා යන්න එක මොමන්ට් එකක් ඇති. පුංචි වෙලාවකින් අපි ලේසල යනවා. මෙන්න මේ වගේ දේවල් මම මේ මම අවං මම දැන් ධර්මයේ පතුරවන්න පටන් අරන් අවුරුදු 10යි. මම මහණුනේ 17 දී. ධර්මයේ පතුරවන්න පටන් ගත්තේ 37 දී. මම අවුරුදු ඒකට මහණලා අවුරුදු 20ක් මම කළ ඉගෙන ගත්ත එක. මහණ වෙච්ච එක මම ධර්ම ප්‍රචාර මට එහෙම එකක් තිබුණේ නැහැ. මේ මාසාවක් තිබුණෙත් නැහැ. මට එහෙම ඕනකමක් තිබුණෙත් නැහැ. දැනුත් නැහැ. මේ දැනුත් මේ මේ හැමදාම කෝල් කරනවා බේරෙන්න බෑ මං කො මොන කරදරද එහෙනම් දවස් දෙකක් දාගන්න ගිහිල්ලා මං කිව්වා. ආ එන්නෙත් නෑ කිව්වා මම. මොකද හේතුව මට එහෙම ඕන කමක් නෑ. සමහර අවස්ථාවල එනවා මට මේක කරන්න වෙනවා. දැන් මේ වගේ දැන් ඔන්න ආවා අපි වැලන්ටයින් ඩේ. එහෙට ආවනේ වැලන්ටයින්. එතකොට දැන් ඔන්න කැලණියේ මේ පින්කමක් ඊට පස්සේ කැලණියේ ඉතින් තරුණ ළමයි ටික ඔක්කොම දැන් ඉතින් ඉච්චර ලංකාවේ ඉච්චර ඒක සරුවට නෑ. කැලණි පින්කම ලෑස්ති කරගත්තට පස්සේ මට තරුණ පුතෙක් ඇවිල්ලා කිව්වා මේ එක දුන්න මේ මේ රේඩියෝ එකකට දුන්නා channel එකකට. එයා ඇවිල්ලා මට ඇවිල්ලා කිව්වා මේ සෝනන්ස මේ ළමයි හරියට දන්නේ නැහැ මොකද්ද මේ ආදරය කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒ ගැන මොකද ධර්මයේ විස්තරයක් තියනවද කියලා ඒවා. මොකද ධර්මයේ නම් පුතා විස්තර තියෙන්නේ ওই ශ්‍රද්ධාව ඇති කරගන්න ඒවා තමයි ආදරේ කොටස් හැටියට තියෙන්නේ. ඔබේ ජාතක කතාව නම් තියෙනවා සඳකිරු සඳකිඳුරු ජාතකයේ විස්තරේ මට මතක් වුණා. මං සඳකිඳුරු ජාතකේ බැලුවා. බැලුවම මට අර යසෝදරා ගැන හරි පුදුම විදියට මට මේ පුදුම හිතුණා. පුදුම හිතෙන දැන් බං ඉතින් ඒ ඒ වැඩසටහනට ගිහිල්ලා පොඩ්ඩක් ඉවෙලා සුමාන මට තාම අර කොල්ලි වැඩ කරනවා ඉතින්. හරි පුදුම කෙනින්නේ පුදුම ආදරයන්නේ. හරි විසන්තර ජාතකේ Taman ළමයින්ට කැලේ ගිහිල්ලා පළතුරු කඩාගෙන එකට ළමයි දෙන දානදී දන් දීලා. පුදුම අම්මා කෙනින්නේ මේක ඉවසුවනේ. ඊර්වසේ 100 කෙනෙක් ආවා 100ට දාන දුන්නා මෙයාව. ඒ කට්ටිය ඉවසුවනේ. පුදුමයිනේ මේ කොහොමද කළේ? මෙම හිතනකට හිතනකට මට ලියුණා යසෝදරා කවි ටික. ඒක මම plan කරලා කළා නෙමෙයි. ඔයගොල්ලෝ ඇහුවනේ කවි. තාලිත් මම plan කරලා එහෙම මේ මම මොකක්වත් තාල දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඒවා මේ සැලසුම් කරලා කරනවා නෙමෙයි. ඒ වගේ තමයි ඒක ඒක එතකොට එන්නේ සැලසුමට නෙමෙයි අවශ්‍යතාවයට. ධර්මයේ කියා දෙරි තියෙන අවශ්‍යතාවය. ඒ නිසා මම මේකෙන් මට අර මේ මේ සංවිධාන කරපිය චොකලට් මංග චොකලට් පැත්ත පළාත මට කිසි දෙයක් මං ගෙනියන්නේ නැහැ කිව්වා. මම ගෙනාපු සූර්ය පාත්‍රය ගෙනියන මට වෙන කිසිම දෙයක් එපා. ඔයගොල්ලන්ට මේ ධර්මයේ පොඩ්ඩක් ගන්න. මම පිරිකර එකතු කරන් යන්න ආවේ නැහැ. මට කිසිම දෙයක් එපා. එතකොට මේ මට ඕනකම තියෙන එක දෙයයි ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න මෙහෙම ජීවිතයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පාසියට විසඳුම තියෙන අසවල් තැන. පුළුවන් නම් විසඳුම ගන්න. ඔච්චරේ මට කියන්න ඕනෙලා තියෙන්නේ. මගේ පස්සෙන් එන්න මම තමයි සුදුමදින්නේ ඒව නෑ මගේ. මං කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න ප්‍රශ්නේ කියලා ප්‍රශ්නේ විසඳනවා. ප්‍රශ්නේ තෝරනවා. මේකට විසඳුම තියෙන්නේ අසවල් තැන. මගේ ළඟ නෙමෙයි. ඒ තැන මම ඔයගලන්ට පොයින්ට් අවුට් කරනවා හරියටම. මොකද්ද මේක තියෙන්නේ භගවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ. මගේ ළඟ නෙමෙයි. බුද්ධ වචනය තෝරගන්න මම ඒකට උමනා කරන දේවල් ටික මට මිනිස්සු කෙරෙහි මමත් ඉපදලා ඉන්නේ ඕගොල්ලෝ මිනිස්සු වගේ ඉපදලා ඉන්නේ අපිට පුංචි වෙලාවක් තියෙන මේ මිනිස් ලෝකෙ තුළ අපිට මේ කොමියුනිකේට් කොමියුනිකේට් කරලා කරගන්න දෙයක් ඉතින් මේකෙදි මම අවංකවම කියන්න ඕන දේ කියනවා ඒ කියන්නේ කියන්න ඕන වටිනා දේ ඒකටයි මම මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන මෙන්න කිසිම මේකේ ඇතුලේ මුකුත් නැහැ. එතකොට මට ඔබට කියන්න ඕනකම තියෙන්නේ මේකේ අපි මේ මේ එන ගමනේදී ඔන්න අපි පින් කර කර පින් කර කර මේ එනවනේ. නමුත් සාමාන්‍යයෙන් ඔබම හිතන්න කල්පනා කළා අපි නිකන් බොරු කතා කළ වැඩ නැහැ නේ. මේ මනුස්ස ලෝකෙට ඔබ ආවට පස්සේ හා කියන්න පිම්මද කෙරුණි. නෑනේ. <laughs> ඊළඟට ඔබ කියන්න බලන්න ඔබට වැඩිපුර වැඩිපුර ඔබේ මතකයට එන්නේ ඔබේ කෙරෙච්ච පිනද ඔබෙන් වෙච්ච වැරද්දද වැඩිපුර මතකයට එන්නේ වැරද්ද අන්න ඒක නරක දෙයක් ඒක අපිට අනතුරුදායකයි ඒ කියන්නේ අපේ අපේ මානසිකත්වයේ අනිත් පැත්තට හැරෙන්න ඒක උදව්වක් ඒ නිසා ඔගොල්ලෝ කරන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ ජීවිතේ පසුතැවෙන්න මොන හරි තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අතහරින්න ඕනේ. මම උඩ උදාහරණයක් කියන්නම්. අඟුලිමාලට පුළුවන් වෙයිද ධර්මයේ දකින්ද අඟුලිමාල කල්පනා කර කර හිටින අනේ මම මේ උත්තරමගේ පස්සේනේ කඩු උස්සගෙන දිව්වේ. අනේ මම මොනතරම් මෝඩෙක්ද? මමයි ගුණා කී කී හිටියනම්. අඟුලිමාලට පුළුවන් වෙයිද චිත්ත සමාධිය ඇති කරගන්න? බෑ. අඟුලිමාලට පුළුවන් වෙයිද නෝනින් විමසන්න? අය අරක ෂොක් එක වගේ වදිනවනේ. සමහර අයට එච්චර දෙයක් ඕනේ මේ පුංචි දේවල්. සමහරට අපේ තියෙන අවංකකමට වෙන්න ඕනේ. පුංචි දේවල් අපිට සමහර විට නැවත නැවත ආ මේක පුරුදු කරන්න එපා. ඒක ඔබේ ආරක්ෂාවට මේ කියන්නේ. අපිට තියෙන ගැටලුව තමයි මේ අපි මේ සතර අපායට යන විදිහට මේක හැදෙන්නේ කොහොමද කියන එක. දැන් මම ඔබට කිව්ව මතකද අපිට තියෙන ලොකුම ගැටලුව තමයි සක්කාය දිට්ඨිය කියලා නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් අපිට මේ පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනගන්න අපි හිතේ ඇති වෙන සැකැස්ම. අපි එහෙම තේරුම් ගත්තොත් ගොඩක් ලේසි. මොකද අපේ හිතේ නිතර නිතර හැදෙනවා අපේ ෆිගර් එකට ලකුණු දෙන එකක්. එහෙම ගන්න නැද්ද? දැන් ෆොටෝ එකක් ගන්න. දැන් ඔයගොල්ලෝ group ෆොටෝ එකක් ගත්තා. ගත්ත ගමන් අසවලා කොතනද ඉන්නේ කියලාද බලන්නේ තමන් කොතනද ඉන්නේ කියලා බලන්නේ. තමන්නේ බලන්නේ නේ. තමන් බලන්නේ නේ. දැන් අපි එක එක්කෙනා කණ්ණාඩි ගාවට ගියාට පස්සේ තමන්ගේ හැඩරුව ගැන බලන්නේ නැද්ද යම් කිසි ප්‍රමාණයකට හරියට. කොච්චර කැත වුණත් පොඩ්ඩක් බලනවා නේද? පොඩ්ඩක් හරි අපි හොරෙන් හරි බලනවා. නේ? යන ගමන් කණ්ණාඩිය තිබුණද බලාගෙන යන්නේ නැද්ද? සමහර අවස්ථාවලදී දැන් අපි වාහන යනකොට වාහනේ අර දෙපැත්තේ තියෙන සයිඩ් කණ්ණාඩි මේකෙනුත් මෙහෙම බලාගෙන යනවා. ඒ කියන්නේ තමන්ව පේන්නේ කොතනද එතනින් ප්‍රයෝජනෙ ගන්නවා. පොඩ්ඩක් හරි ඉතින් මේ නිසා අපිට ඒක අපිට පුළුවන් ද ඒක අපිට මේ අවොයිඩ් කරන්න බෑ. අපි ඒකට මුණ දීපු එකක්. ඒක හැදිලා තියෙන එකක්. මේව ඔස්සේ අපිට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ධර්මයට බාධාවක් හැටියට ඒක හැදිලා තියෙනවා සක්කාය දිට්ඨිය වෙලා. ඒක හැදිලා තියෙනවා. එතකොට අපි ධර්මයේ ඉස්සරහට ගන්න ඕනේ ඒ සක්කාය දිට්ඨිය නැති වෙනකම්. ධර්ම ඉස්සරහට ගන්න ඕනේ. එතකොට මේක වෙන කෙනෙකුට අරන් දෙන්න බෑ. මේක ගන්න ඕනේ කවුද? තමන්. තමන් තමයි ඒක ගන්න ඕනේ. ධර්මයේ සක්කාය දිට්ඨිය නැති වෙනකම්ම ධර්මයේ ඉස්සරහට ගන්න ඕනේ. ධර්ම ඉස්සරහට ගන්නේ මොකෙන්ද? ද සක්කාය දිට්ඨිය නැති වෙනකම්ම ධර්ම ඉස්සරහට ගන්න තියෙන්නේ නුවණින් විමසීමෙන්. මොකෙන්ද ගන්න තියෙන්නේ? නුවණින් විමසීමෙන්. නුවණින් විමසීමට අපි කියනවා ප්‍රඥාව කියලා. ප්‍රඥාවෙන්ම තමයි ගන්න තියෙන්නේ. එතකොට නුවණින් විමසීමට සපෝට් කරන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදීම තමයි ඒකට උදව් කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් නැත්තම් දැන් බලන්න මං කිව්ව අර මේ අර පිටරට මහත්යට විච්ච වැඩේ. ද වාහනේ ස්ටාර්ට් කරනකොටම ඔටෝ මගේ බණ යනවා. මේ පොත් ටිකක් කියවනවා. පටිත් අහනවා. නමුත් බැරි වුණා ධර්මයේ ඉස්සරහට ගන්න. නමුත් ඒක තිබෙන පිටිපස්සේ ඉස්සරහ තිබෙන ප්‍රතිරූපේ ප්‍රතිරූප පිටිපස්සට දාලා ධර්මයේ ඉස්සරහට ගත්තනම් අද එයා මෙලහට සමහර විට සක්කාය දිට්ඨියෙන් නිදහස්. අපි දන්නේ නැහැ කියන්නේ තේක කොහොම වෙනවද කියලානේ. අපිට එක එක්කිනාගේ තියෙන මේ මේ මානසික දියුණුව ඇති වෙන විදිහ අපිට හොයන්න බෑ. පේන්නේ නැහැ. හැබැයි අපිට විතරයි පේන්නේ නැත්තේ මතක තියාගන්න එක්කෙනෙකුට පේනවා. ඒ නිසා කටින් දාන්න එපා වැඩ කෑලි. කාටද පේන්නේ? මාරයට පේනවා. මායාවට පේනවා කෙනෙක් ප්‍රැක්ටිස් කරන විදිහට මෙයා යයි කියලා. එතකොට කරන්න තියෙන හැම කරදරේම කරනවා. ඉතින් ඒ නිසා නොපෙනෙන ලෝකෙට අපිව පේනවා. අපිට අපිව පේන්නේ නැහැ. ඒ නිසා මේ අපි හොඳට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට පින්වත්නි අපිට මේ මම කිව්ව එක දැන් අපිට සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ නැත්තම් සක්කාය දිට්ඨිය නැති වෙන මාර්ගයකට ආවා කියන්නේ අපේ මේ බරපතල ප්‍රශ්නයට විසඳුමක්. මොකද දැන් අපි ගත්තොත් මේ සතර අපායට සත්‍යා යන එක වලක ගන්න ලෝකේ ක්‍රමයක් නැහැ වෙන. අපි ගත්තොත් දැන් කාට හරි දෙනවා කියමු මේ රාජ්‍ය ලියලා ඕගලන්ට නමුත් පුළුවන් ද ඒ හේතුවෙන් සතර පයින් මිදෙන්න? බෑනේ. සතර පයින් මිදෙන්න මේ ලෝකේ තියෙන සියලුම සල්ලි වීදම් කළත් බෑ. මේ ලෝකේ තියෙන සියලුම මේ අලුත් තාක්ෂණය පාවිච්චි කළත් බෑ. ඒක තමාගේ අවබෝධය තුල ඒ පරිවර්තනය වෙන්න ඕනේ. ඒකට උමනා කරන බුද්ධ වචනේ සහයෝගයට ලැබෙන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. ඒකයි මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධය කරා යන ධර්මය ලැබුණොත් ඒ ධර්මයේ ලබා දීප පුද්ගලයාට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ කිව්වා. ඒ බෑ කිව්වේ ඒකයි. එතකොට මේ සක්කාය දිට්ඨිය නැති වුණාම අපි ඒකට කියනවා සෝවාන් වුණා කියලා නේ. සක්කාදිට්ඨියත් එක්කම තව දෙකක් තියෙනවා මොකද්ද? විචිකිච්ඡා සීලබත පරාමාස. විචිකිච්ඡා කියන්නේ සැකේද. එහෙනම් බලන්න මේ සැකේ කියන එක අපිට පෙවුන්නේ නැති වුණාට ලොකුවට ලොකුවට තියෙනවා. දැන් මට තේරෙනවා සමහර අවස්ථාවල තියෙනවා දැන් ඔය අපේ වැඩසටහන් වලට එනවා කාලයක් තිස්සේ කෙනෙක් අවුරුදු 4ක් 5ක් ඇවිල්ලා දැන් උන ලියා ගන්නවා. එයා ධම්ම ඩයි මම ඉස්සර කියලා තියෙනවා ධම් ධම් ඩයිරියක් හදාගන්න කියලා. දහම් ඩයරිය කියලා කියන පොතක් ලෑස්ති කරගෙන තමන් දහම් කරුණු විශේෂ දහම් කරුණු ඔක්කොම සටහන් කරගන්න කියනවා අසල් සූත්‍රය අසල් දේශන අසල් කාරණේ තියෙනවා අසල් සූත්‍රය අසල් කාරණේ තියෙනවා අසල් සූත්‍රය අසල් කාරණේ තියෙනවා කියලා ලියාගන්න කියනවා එතකොට තමන් කොහේ හරි යනවනම් නිවාඩුවට කොහේ හරි තමන්ට විවේක ලැබිච්ච වෙලාවට අර ඩයරිය පිළිලා බැලුවහම තමන් ඉගෙනගත්තු දේ තමන්ට මතක් කරලා දෙනවා ඒකට මම කියලා තියෙනවා දැන් මෙහෙමත් ලෑස්ති කරගෙන ඔන්න මෙයව කරගෙන ඉන්නවා අපි හරි විදියට දැන් ඒකට කියන්නේ ඉගෙනීම. නැත්නම් ඒකට කියන්නේ මතකය. මතකය කියන්නේ එකක්, අවබෝධය කියන්නේ තව එකක්. එතකොට මේ මතකයේ තියෙන කෙනා කර කර යනවා. නමුත් අවබෝධයක් කරා ගියපු නැති වුණාම එතකොට අවබෝධයකින් තමයි නැති වෙන්නේ සක්කාය දිට්ඨිය. අවබෝධයකින් තමයි නැති වෙන්නේ සැකේ. අවබෝධයකින් තමයි නැති වෙන්නේ සීලබත පරාමාස. එතකොට අවබෝධය නැත්තම් අර මතක තිබ්බා කියලා අරක නැති වෙනවද? ඒක එහෙමම තියෙනවා. දැන් මෙයා කරගෙන යනකොට එක්කෙනෙක් ඇවිල්ලා කියන අයාලුවෙක් කියනවා දැන් ඔයා කොච්චර කල්ද මේ ධර්ම ධර්ම ඉගෙන ගන්න ඇවිල්ලා. දැන් මම අවුරුදු 7ක් 8ක් දැන් ඔයා මාර්ක් වල ලබලාද? එයා කියනවා අනේ නෑ. අයියෝ මොකද්ද ඔයා මේ කරලා තියෙන්නේ? ඔයා වේස්ට් කළානේ. ඔයාට මේ එන්න අර අසවල් තැන්ට යන්න මේ විනාඩි 5ක් භාවනා කරන්න සමාධිය හදලා දෙනවා. අන්න අසවල් තැනට යන්න. අන්න අසවල දැන් සෝවාන් වුණා. දැන් අන සකදාගාමි. එතකොට හරිය හිතනවා ආ it may be. එතකොට මෙයා කල්පනා කරනවා හරි එහෙනම් මමත් යන්න ඕනේ. දැන් එතකොට එයාට යන්න උදව් කරන්නේ මොකක්ද? සැකේ. ඊට පස්සේ උන්නේ එතනට යනවා. දැන් ගිහලා දැන් මොන කටිය ඇස්වාගෙන ඉන්න කියනවා. ඉන්න කියලා ඔන්න බණ කියාගෙන කියලා කියන ඕව දැන් මට පෙවුනා ආන් අර නෝන සුවාන් වුණා. ඇයි මොකක් හිතාගන්න බැරි මිනිස්සෙකුගේ ඔලුවට ඔටුන්නක් දැයව. ඊට පස්සේ මොකද වෙන්නේ? හිතන හා It's wonderful it happened to me. ඊට පස්සේ දැන් මෙයා දන්නේ නෑ මොකද්ද කියලා. දැන් මෙයා මාන්නෙන් ඉන්නවා මටත් දැන් ධර්මයක් අවබෝධ වුණා. මොකද අසෝලාට පෙවුණා මාව මුලා වෙන්න තියෙන තැන් කෙලවරක් නැහැ. මුලා වෙන්න තියෙන තැන් කෙලවරක් නැහැ. ඊට පස්සේ යා ඊට පස්සේ යා කියනවා අනිත්‍යයට කෝල් කරලා අයියෝ ඔයගොල්ලෝ කොච්චර කාලෙ මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියවනවා පොත්වල ලියනවා පාඩම් කරනවා කරනවා කරනවා කෝ ඔයගොල්ලන්ට දැන් බලන්න මං අසවතෙන්ද ගියා දැන් ඔන්න මං සෝවාන් එන්නකෝ අනේ ඔන්න ආයෙත් කොටසක් යනවා. ටික දවසක් ගියාම ඔන්න එතන හොරට ප්‍රශ්නයක් හට ගන්නවා. හටගත්තාම මේගොල්ලෝ පාරන විදියටම හැසිරෙනවා. හැසිරෙනකොට ඔන්න කෙනෙක් කියනවා ඔගොල්ලෝ සුවම් වෙලා නැහැ. ආයෙ අකුලගෙන එනවා. ඇවිල්ලා කියනවා අනේ අපි අහු වුණා. කෙලවරක් නැහැ පින්වත්නි මේ වගේ දේවල්. කෙලවරක් නැහැ. එතකොට මේ නිසා මම කියලා තියෙන්නේ කවුරුවත් මගේ ළඟට එන්න එපා මාර්ගඵල හොයාගෙන දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සත්‍ය හොයාගෙන එන්න සත්‍ය මේකයි කියලා විස්තර කරලා දෙන්නම්. සත්‍ය තියෙන අසවල් තැන කියලා පෙන්වලා දෙන්නම්. සත්‍ය කරා යෑම බුද්ධ දේශනාවේ තියෙන තුම්මේහි කිච්ඡං ආතප්පං වැඩේ කරගත යුත්තේ ඔබ විසින්. අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේලා කරන්නේ කියා දෙන එක විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේත් එහෙමනම් දේශනා කළේ. ශ්‍රාවකයෙ වෙච්ච අපිට පුළුවන්ද? නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තුම්මෙහි කිච්ඡං ආතප්පං වැඩේ කිරීම ඔබ සතු දෙයක්. අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේලා කරන්නේ ඒක කියා දීම විතරයි. මාර්ගය පෙන්වීම. ඒ මූලිකම රාමෝ තුල අපි රැඳිලා හිටියොත් මේ දුෂ්කර පරිසරය තුලින් අපිට බේරිලා යන්න පුළුවන් පින්වත්නි. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ මේ මේ ධර්මයේ යම් දවසක දැන් බලන්න උන්වහන්සේ පිරිනුවන් පාන්න ලං වෙලා හිටියා. ආනන්ද හාමුදුරුවෝ අහනවා භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ පිරුණම් පෑවට පස්සේ මේ අලුත මහාන මිච්ඡාය කල්පනා කරයි. දැන් අපි භාග්‍යතුන් වහන්සේ නිසා අපි ආවේ. දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනමන් පෑවා. දැන් අපිට කවුරුත් නෑ. දැන් අපි අසරණයි. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න නෑ. ආනන්ද එහෙම වෙන්නේ නෑ. ආනන්දේ මා ධර්මයේ දේශනා කළා තියෙනවා. මා මේ විනය කියා දීලා තියෙනවා. මගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ වගේ ඔබට උපකාරී වෙන්නේ ඒ ධර්මය. අන්නේ එක මතක තියෙන්න ඕනේ මේ ගමන යන්න. නැතුව මේ ගමන යන්න අපි කාටවත් බෑ. මටත් බෑ ඔබටත් බෑ. එතකොට අපිට මේ ගමනේ තියෙන වාසිය තියෙන එකයි. වාසිය තියෙන මොකක්ද? මේ ධර්මයේ නිර්මලව, නිර්මලව, පිරිසිදුව, පවිත්‍රව ඒක තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කරන මේ මහණෙනි මේ ධර්මය අඳුන ගන්න කියනවා. මේකේ යන්න කතාවක් නෑ කියනවා. මේක කියන්නේ නවත්ත ගන්න කතාවක් කියනවා. කියන්නේ සංසාරේ යන්න යන්න කියලා නෙමෙයි මේක කියන්නේ මේකෙන් ඈතර වෙන්න ඈතර වෙන්න කියලා කියන්නේ. මොකද මේක යන්න තියෙන්නේ කෙලෙස් සහිතවනේ නේ. සත් දැන් අපි ගත්තොත් මේ යන්න කියන ගමනේ යන්න තියෙන සතර අපායේ වැටි වැටි. ඒක කාටවත් වළක්වන්න බෑනේ. සතර අපායේ වැටි වැටි යන්න තියෙන්නේ. හැබැයි ඊතර වෙන ගමනේදී කෙනෙක් යම් හේකින් වාසනාවක් තිබිලා සෝවාන්වත් වුණොත් ඊට පස්සේ ඇත්ත වශයෙන්ම යාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මූලිකම ප්‍රශ්නේ සතර අපාය. සතර අපායේ මිදුනට පස්සේ දිවි ලෝකෙ ගිහින් කල්ප ගානකට එතයට ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ නේ. ඒ ප්‍රශ්නේ මිදුණනේ. ප්‍රශ්නේ සතර අපායමයි. මේක නිසා පින්වත්නි උත්තරේ හොයන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ හොයා ගන්න ඕනේ අපි. මොකද හරි ප්‍රශ්නෙට තමයි හරි උත්තරේ තියෙන්නේ. දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා කියන බුදුරජාන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කාමරාගේ කාමරාගේ කියන්නේ මොකද්ද? sensual desire. කාමරාගේ. කාමරාගය නැති කර ගැනීමට හිස ගිනි ගත් එක්කෙනෙක් වගේ ඉන්න ඕනේ නේද කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා දෙවියට කියනවා නෑ. සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට හිස ගිනි ගත් එක්කෙනෙක් වගේ ඉන්න ඕනේ කියනවා. දැන් බලන්න දෙවිය දුන්නේ උත්තරේ මොකද්ද? දෙවියගේ දෙවියගේ අදහස මොකද්ද? ඒ දේවතාවුන් වහන්සේ කිව්වා කාමරාගය නැති කර ගැනීමට හිස ගිනිගත් කෙනෙක් වගේ ඉන්න ඕනේ කිව්වා. උන්වහන්සේ දේශනා නෑ නෑ නෑ ඒක කලබල වෙන්න එපා කිව්වා. ඒක වෙලාවට කරගන්න කිව්වා. හිසගිනි ගත්ත කෙනෙක් වගේ ඉන්න කිව්වා මොකේදද? සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට. මේ එතකොට පින්වත්නි මම කිව්වා මේ සක්කාය දිට්ඨිය කියන වචනේ මම තේරුවා මතකද? මතක නැත්තම් යන්න බෑ ඉස්සරහට. නෑ නෑ මම වගේ කියලා මම දැම්මේ නෑ අද. වෙන වචනයක් කිව්වේ මම. ඔව්. තමාගේ ඔව් තමාගේ ප්‍රතිරූපේ ඉස්සරහට ගැනීම. සක්කාය දිට්ඨිය කියලා මම කිව්වා. එතකොට මේ සමාගේ ප්‍රතිරූපයට තමන් ඉස්සරහට ගන්නේ පහක්. තමන්ගේ ශරීරයේ එකක්. ඊළඟ එක feelings Tamanට එන සැප දුක් උපේක්ෂා විඳීම ඊළඟට තමන් හඳුන ගන්න දේ ඊළඟට තමන්ගේ චේතනාව ඊළඟට තමන්ගේ විඥාණය මේවා තමයි අපි ඉස්සරහට ගන්නෙ ඇයි මේවා අපි ඉස්සරහට ගන්නෙ මේ රූපේ මොකද අපි ඉස්සරහට ගන්නෙ මේ රූපේ ගැන අපිට අවබෝධයක් නැති නිසා එහෙනම් රූපේ ඉස්සරහට ගන්න එක නිකම්ම පස්සට යනවා. රූපේ ගැන යම් කිසි අවබෝධයක් තිබ්බනම් රූපේ කියලා අපි කිව්වේ බුදුරජාන් වහන්සේ දේශනා කළා මේක හොඳට කෑලි ගලෝල බලන්න කියනවා. කෑලි ගලවල බලන්න කියනවා කෙස් දොම් නියපොතු දත් සම ඇට මාංශ නහරවල් මේ ඔක්කොම 32 32කට කෑලි කෑලි ගලවලා බලන කියනවා මම මේකද ඉස්සරහට ගන්න හදන්නේ. මම මේකද ඉස්සරහට ගන්න හදන්නේ කියලා බලන්න කියනවා. මොකද අපිට දැන් ඕනේ මොකෙන් නිදහස් වෙන්නද? සක්කාය දිට්ඨියෙන්. එතකොට මෙයාට තේරෙනවා හරි මේ රූපේ ස්වභාවයක් තමයි ලෙඩවීම. මේ රූපේ ස්වභාවයක් තමයි වයසට යෑම. මේ රූපේ ස්වභාවයක් තමයි මරණ යාම. එහෙනම් දැන් බලන්න හිතලා දැන් අපි ඔක්කොම අස්සන් ගහගෙන අපි ඉඩකඩම් දීපල account ඔක්කොම තියෙන අසනත් එක්කනේ අපි දැන් මේ රූපේ අපිට අහිමි වෙනවා අහිමි වෙච්ච ගමන් රූපයත් එක්ක බැඳිච්ච දේවල් අපිට අයිතිද මොකුත් නැහැ මැරිලා මේ රූපේ අහිමි වෙච්ච ගමන් අපිට ඔක්කොම අහිමි වෙනවා රූපයත් එක්ක බැඳිච්ච දේවල් ඔක්කොම අහිමි වෙනවා ඉතින් මේ නිසා අපිට හිතන්න කිව්වා එහෙනම් මේ රූපේ ඉස්සරහට දාගෙන අපිට යන්න දෙයක් නෑ. ඔන්න පොඩ්ඩක් අපි තේරුම් ගන්නවා රූපය ගැන. බුද්ධ දේශනාවේ තියෙනවා හිතන්න කියනවා මහණෙනි හොඳට යාන වාහන වල යනකොට මිනිස්සු ඔය රජවරු සිටුවරගේ ඉන්නව දැක්කහම ලස්සන රූපේ තියෙන අය දැක්කහම රූපේ ගැන අවබෝධයක් නැත්නම් අපිට මොකද්ද හිතෙන්නේ කියන්නකෝ ඇත්තම අනේ මටත් අර જાතියේ කෙල්ලෙක් වෙන්න නැත්නම් අර જાතියේ කොල්ලෙක් වෙන්න නැත්නම් හිතෙනවද නැද්ද? හිතෙනවනේ. මටත් නැත්නම් අර වගේ ලොකු ෆැමිලි එකක උපදින්න හිතෙනවද නැද්ද? හිතෙනවනේ ඒක හිතෙන්නේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. මේක හිතෙනවා මම බොරු කියලා නෙමෙයි ඇත්ත කතා කරන්න ඕනේ. එතකොට මෙම හිතෙනවනේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම දකින්නකට හිතන්න කියනවා මම මේ වගේ ලස්සන රූප ඇතුව මම මේ වගේ සල්ලි ඇතුව මම මේ වගේ උගත් වෙලා මම සංසාරේ කොච්චර නම් ඉඳද්ද එහෙම හිතනකට මොකද වෙන්නේ අර විදිහට ඉන්න තියෙන ආසාව නැති අයි තමන් හිතපු එකක් නේ හිතපු එකක් නේ ඊට පස්සේ දුක් විඳින මිනිස්සු දිහා බලන්න කියනවා හොඳට දුක් විඳින මිනිස්සු දිහා. බලලා හිතන්න කියනවා අනේ මේ වගේ මම කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද? අන්න එහෙම හිතනකට යාට මේ උපදින්න ඒ වගේ තියෙන ඒ මේ ලෝකයේට තියෙන ඇල්ම අඩු වෙනවා. බලන්න උන්වහන්සේ හිතන්න ඕන විදිය පවා අපිට කියා දීලා තියෙනවා. හැබැයි උන්වහන්සේ පිළිගත්තා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේක අමාරුයි කිව්වා. මේකේ තියෙන්නේ මේ පටිසූතගාමි. පටිසූතගාමි කිව්වේ? පටිසූතගාමි කිව්වේ රැළ යන පැත්තට නෙවෙයි. වතුර පාර ගහගෙන යන පැත්තට නෙවෙයි. උඩු ගම්බලා උඩු අසටයි මේ පටිසූතගාමි කියන්නේ සාමාන්‍ය මිනිස්සුගේ කල්පනාවට යන එකක් නෙමෙයි. මේක ඊට වෙනස් එකක්. මොකද සාමාන්‍ය මිනිස්සුන්ගෙන් තරහයි මිනිස්සුත් එක්ක කිව්වොත් ඕවා. පිසුදු කියලා අයවලට. ඒ නිසා මේ ඇයි සාමාන්‍ය මිනිස්සු කියොත් අයියෝ වැඩක් නැහැ කියලා මේකේ තියෙන ජරා ගොඩක් අර මාගන්තිය දැක්කනේ වෛර බඳගත්තු හැටි. බුද්ධ කාලේ තියෙන විස්තර ඇත්ත කියන්න ගිහිල්ලා. සාමාන්‍ය මිනිස්සු අනිත්‍ය කියන වචනේ අහන්නත් තරහයි. ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු දැනගෙන අපි ඉන්න ඕනේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළ විඳීම හඳුනා ගැනීම චේතනා චේතනාව කියන්නේ මොකද්ද? ඈ චේතනාව කියලා කියන්නේ පින්වත්නි ක්‍රියාවක් කරන්න ඉස්සර වෙලා සිතේ ඇතිවෙන මෙහෙයවීම. ක්‍රියාවක් කරන්න ඉස්සර වෙලා සිතේ ඇතිවෙන මෙහෙයවීම. දැන් අපි ගම්මු වතුර බොන්න කියලා හිතුනොත් නේද වතුර බොන්න පුළුවන්. ඔන්න මට වතුර තිබහයි කියලා හිතෙනවා. හිතුනම යා යනවා. සමහර විට හිතුණා නමුත් ඒ අගපත වැඩ කරගන්න බැරි එක වෙනම එකක්. නමුත් හිතෙනවා නේ. හිතුණට පස්සේ තමයි ඕනකම ඇති වෙන්නේ. චේතනාව පාල කරලා යම්කිසි ක්‍රියාවක් කරන්න ඉස්සරලා. හැබැයි ක්‍රියාව අපි සිහියෙන් කරන්නත් පුළුවන්. 80න් කරන්න පුළුවන් 100න් කළා වේවා 80න් කළා වේවා චේතනාවක් පහළ කරලා තමයි කරන්නේ. දැන් ඔන්න මෙහෙදී ඉච්චර තේරුම් ලංකාවේ දැන් කතා කරගෙන ඉන්න ගමන් දැන් මගේ ළඟටත් සමහර අය ඇවිල්ලා චටෝස් පටෝස් ගාලා දෙනවා මధుරවන්ට. මේ මායිස කතා කර කර මම මුකුත් කියන්නේ. ඇයි යාර හොඳ නැහැ ලැජ්ජ හිතේ ඉන්නේ. දැන් මාත් එක්ක දැන් පොල් ගහලේ හවසට මధుරෝ. ඕන මාත් එක්ක කතා කරගෙන මේ ගහනවා දඩින් බිඩින් ගාලා. ඇයි යාට තේරෙන්නේ මේ කතා කරගෙන ඉන්න ගමන් මදුරන්ට තමයි මේ ගහන්නේ කියලා. එයි හේතුව. එයා හිතට දීලා නැහැ පණිවිඩේ මම මේක කරන්නේ කියලා. දැන් අපිට ගහින්නේ නැහැ අපි මෙහෙම අතන් මෙහෙම කරාම යනවා මදුරෝ. ඊට පස්සේ මේ චේතනාව පහළ වෙලා තමයි හැම එකක්ම අපි කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චේතනාව කියන්නේ මොකද්ද? චේතනාහම් භික්කවේ මහණෙනි මම චේතනාව කර්මය කියනවා. චේතයිත්වා චේතනා පහල කොට කම්මං කරෝති කර්මය කරනවා. කායේන කයින් වාචාය වචනෙන් මනසා මනසින්. එතකොට මේ ලෝකේ ඕනෑම කෙනෙක් කයින් ක්‍රියා කරන්නේ චේතනා පහල කර කර. වචන කියන්නේ චේතනා පාල කර කර සිතවිලි සිතන්නේ දැන් මේක තමයි මම අර කාන්දමේ උපමා මතක් කරගන්න චේතනා පහල කළ යම්කිසි ක්‍රියාවක් කළාට පස්සේ ඒකේ ඒ චේතනා පහල කළ කරාට පස්සේ ඒකේ තියෙන ස්වභාවික දෙයක් තමයි ඒකෙන් ඵලයක් හටගන්නේ. වගා කිරීමක් වගේ එකක්. මොකක් වගේ එකක්ද? වගා කිරීමක් වගේ එකක්. බුද්ධ දේශනා තියෙන කොහොමද? ඔබ වපුරන්නේ කුමක්ද? යාදිසං වපතේ බීජං ඔබ වපුරන්නේ කුමක්ද? තාදිසං හරතේ පලං ඔබ ගන්නේ ඒ ඵලයයි. අස්වැන්න නෙලන්නේ එයයි. කල්යාණකාරී කල්යාණං යහපත් දේ කළා නම් යහපත් දේ ලබයි. පාපකාරීච පාපකං පවක් කළා නම් පව ලබයි. එතකොට මේක න්‍යායක්. න්‍යායක් කියන්නේ මේක සිද්ධ වෙන දෙයක්. ඒ සිද්ධ වෙන රටාවක්. එතකොට දැන් එහෙනම් මේ සිද්ධ වෙන රටාවක් තුල තමයි අපි මේ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන නිකන් අමාරු වෙట్లా ඉන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් බලන්න මේ ප්‍රතිරූප නැති එක්කෙනාගේ විස්තරේ. දැන් දැන් අරහත්ත්වයට දැන් ප්‍රතිරූපයක් ප්‍රතිරූපේ වැරදී මෙතන තියෙන හේතුඵල දෙයක් කියන අවබෝධ වීමෙන් තමයි සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. සත්තා සක්කාදිට්ඨිය ප්‍රහාණය වුණාට ආත්ම දෘෂ්ටි සම්පූර්ණ නැති වෙන්නේ මොකෙන්ද? අරහත් වේද. එතකොට බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඊර්ෂ්‍යා කරපු එක පැවිද්දෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාවේ වඩින්න සූදානම් වෙද්දී මේ පැවිද්දා මොකක්ද ඒකට කියන්නේ අවස්ථාව බල බල හිටියා මම මෙයාට මොනවා හරි ප්‍රශ්නයක් අදිනවා කියලා. අවස්ථාව බලපදින දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට මෙයා මොකද කළේ? ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඇඟේ හැප්පෙන්න වගේ ආවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හැප්පුණේ අයින් වුණා. අයින් වුණාම හැබැයි සිවුරු පොට එයාගේ ඇඟේ වැදුනා. සාරිපුත්ත මහරහතන් යනකම් ඉඳලා මෙයා දඩහස ගාලා වැටුණා. වැටලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට කිව්වා අඬාගෙන භාග්‍යතුන් වහන්සේ මාව සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ මේ මගේ ඇඟේ හැප්පි එක මම වැටුණා මේ බැලුවත් නැතෝ ගියා කිව්වා. උන්න බුදුරජාන් වහන්සේ දැන් කායකද මේ බොරු ඇවිල්ලා කියන්නේ? <laughs> ඒ කලේ සේනම් බුදුමයිනේ. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ බේගල් කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙහෙම කෙනෙක් කිව්වා මේ මගේ මා පෙරලගෙන ගියා කිව්වා. ආ ඉන්න ඉන්න ඉන්න පොඩක් ඉන්න එන්න කියන්න කිව්වා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩියා. දැන් බලන්න වෙනස. චරිත දෙකේ අවබෝධ කරපු එක්කෙනයි අවබෝධ නොකරපු එක්කෙනයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩියා භික්ෂුන් වහන්සේලා ඉස්සරහව සාරිපුත්ත හැබෑද මේ ඔබ මෙයා පෙරලගෙන ගියා කියන්නේ එකතු කරන භාග්‍යතුන් වහන්ස මම මේ ශාරීරියේ මට මේ මලකුණක් වගේ කියනවා. ලස්සන්ට නාල කරලා ඉන්න වෙලාවක ලස්සන ඇඳුමක් හඳලා ඉන්න වෙලාවක මේ කුණු වෙච්ච බල්ලෙකුගේ මලමිනිය බෙල්ල එල්ලුවාම තියෙන අප්‍රියාවක් තියෙනවා කෙනෙකුට ඒ වගේ කිව්වා මට මේ ශාරීරියේ සතර සතිපට්ඨානයේ වඩපු නැති එක්කෙනෙකුට නම් ওই වගේ එකක් වෙයි භාග්‍යවතුන් වහන්සේ. මට එහෙම එකක් නෑ කිව්වා. ඊළඟට කිව්වා භාග්‍යවතුන් වහන්සේ මට මේ මෙයා කෙරේ කිසි තරහකුත් නෑ. මොකද මහ පොළොවට කොච්චර මේ අසූචි දැම්මත් කොච්චර කෙල ගැහුවත් කොච්චර පොළොව කෙටුවත් පොළොව තරහ වෙන්නේ නෑ වගේ මට එහෙම ප්‍රශ්නයක් නෑ කිව්වා. දැන් බලන්න අර මේ අර මේ ආත්ම දෘෂ්ටියෙන් මිදිලා මමේ මාගේ මාගේ ආත්මය කියන හැඟීම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු එක්කෙනෙකුගේ කල්පනාවේ හැටි. අයියා දැන් ධර්මයේ තුලට එන්න තියෙන අමාරු ඒක හැබැයි ධර්මයේ තුලට ආවට පස්සේ යාට කොයි කොයිම් පැත්තෙන් හරි ධර්මයේ පැත්තම ඉස්මතු කර කර ගියොත් අන්තිමට යාට මේ කිසිම ප්‍රතිරූපයකින් තොරව හේතුඵල විතරක් දකින මට්ටමට යා කවදා හරි දවසක එවි. එක්ක මේ ජීවිතේ එක්ක ඊළඟ ජීවිතේ එක්ක ඊළඟ ජීවිතේ ඉතින් මේ නිසා පින්වත්නි අපිට මේ තමා කියලා සලකන්නේ මෙන්න මේ පහ කියලා ඉස්සලා තේරුම් ගන්න. මොනවද මේ පහ? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. සංස්කාරයට බුදුරජාණන් වහන්සේ මේ පංචපාදානස්කන්ධයේ විස්තර කරන තැන කියලා දීලා තියෙන්නේ චේතනාව කියලා. දැන් එතකොට පින්වත්නි මෙතන ක්‍රියාත්මක වෙන පළ ප්‍රධානම දේ විඥානයයි. මට මේකයි පොඩ පොඩ්ඩක් තෝරලා දෙන්න ඕනකම තියෙන්නේ. මොකද ක්‍රියාත්මක ප්‍රධාන දේ විඥානයද අපි සිහි නැති වුණත් විඥානය ක්‍රියාත්මක වෙනවා. සිහිය කියන වෙන එකක් විඥාන කියන වෙන එකක්. දැන් මේ දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා කෙනෙක් සිහි නැති වුණා. මොකක් හරි උපකම ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හරි වෙලා සිහි නැති වුණා කියලා. දැන් සිහිය නැහැ. දැන් සිහිය නැති උදලා මෙයා ගෙනිච්චා හොස්පිටලයිස් කරා. දැන් ඊට පස්සේ දැන් මෙයාට බෙහෙත් දෙනවා, සීලයින් දෙනවා, ඔක්සිජන් දෙනවා. නමුත් මෙයාට 100 නැහැ. දැන් ඔන්න මෙයා මැරෙනවා. දැන් එතකොට එයා මැරුණේ 100ෙන්ද 100 නැතුවද? 100 නැතුව මැරුණේ නේ. ඒතර 100 නැතුව මැරුණ මෙයා නිවන් දකින්නවද? දැන් 100 නැතුව මැරුණා. පිරිනම් පෑවද? මාර්ගඵල ලැබුණේ නැහැ නේ. 100 නැතුව මැරුණා. 100 නෑ කියලා මේ පටිච්ච සමුප්පාදේ හැදි හැදි යන එක නවතිලා නෑ. එතකොට මේක මේ තමා නෙමේ උපත කරා ගෙනියන්නේ. උපත කරා ගෙනියන්නේ කර්ම විපාක. එතකොට කර්ම විපාකේ හැදිලා තියෙන විදියට විඥාන යනවා. දැන් දැන් පින්වත්නි දැන් චේතනා පහල කර කර යමක් කරනකොට දැන් අපි ගත්තොත් චේතනා පහල කර කර අපි දන් දෙනවා. චේතනා පහල කර කර දන් දෙනකොට ඒ දන දාන දීමට අනුරූපව තමන්ගේ සකස් වෙලා තමන් තමන් දන්නේ නැහැ ඒක තමන්ට නොදැනීම සකස් වෙලා යන විඥානය. දැන් උපතක් කර යන ප්‍රධාන දෙයක් තමයි විඥානය. උපතක් කර යන්නේ මොකද්ද? විඥානයයි. එතකොට මේ විඥානයේ වෙනස් වෙවි යන්නේ අපේ චේතනාවට අනුවයි. කුමකට අනුවද? චේතනාවට අනුවයි. ඒතර චේතනාවට අනුව විනාශ වී යන විඥානේ අපි කිව්වොත් යා දන් දෙනවා. ඊළඟට සිල් රකිනවා. දැන් එයා ධර්මය අවබෝධ කරගෙන මහන්සි ගන්න මේ ඔක්කොම සකස් වී යනකොට මේ මේ උපතක් කර යන මූලික දේ විඥානේ වෙනස් වෙයි යනවා. විඥානේ වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් එක තැනක තියෙනවා පින්වත්නි. දැන් බලන්න එක සිද්ධියක්. අර බුද්ධ කාලේ එක එක කෙනෙක් මේ බුදුරජාන් වහන්සේ වැඩෙන කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යාළුවෙක්. ධර්මයේ ඇහුවේ නැහැ. ධර්මේ කරා යන්න ආසාවක් තිබෙත් නැහැ. ධර්මයේ ඉගෙන ගත්තෙත් නැහැ. මෙයා මරණාසන්න වුණා. වුණාම මෙයා බාහිර තුන මෙයාට. මෙයා පණිවිඩයක් කැරියා අනේ මගේ යාළුවෙක් සාරිපුත්තයන් වහන්සේ අනේ ඉක්මනට අපේ ගෙදරට වඩින්න කියන්න. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වැඩියා. වැඩලා ඇහුවා යාළුවා ඔයාලට මොකද දැන් කියලා අනේ ස්වාමීනි මට හරි අමාරුයි කිව්වා. නිකන් මේ ගහලා වගේ කිව්වා. ඔළුවේ නිකන් මේ ලනු දාලා දෙපැත්තෙන් අල්ලලා කරකෝල වගේ හරි කැක්කමයි කිව්වා. දැන් මොකද්ද වෙන්නේ ඔයාලට කියලා ඇහුවා. අනේ ස්වාමීනි මට ගිනි දෙල් පේනවා කිව්වා. ඒක දැන් මෙයා කොහෙද යන්න ලේස්තිය? නිරේ. දැන් බලන්න මෙයාගේ හිතේ තිබිච්ච හැකියාව සාරිපුත්‍රයන් වහන්සේට කියනවා ඔය ගිනිදල් පේන්නේ ඔයාට නිරේ. දැන් ඔයා ওই සකස් වෙලා යන්නේ නිරේට. ඔයාට නිරේට යනකොට හරි හොඳයි තිරිසන් අපායට යන්න ඇතනම්. ඔයා නිරේ අතාරලා ඔයා හිතන්නේ නෑ මට නිරේපා. මං තිරිසන් අපායට යනවා. දැන් බලන්න මේ මිනිස්සයා කිසි බයක් නැතුව ඒ කියපු දේ කළානේ. හිතුව හරි හරි මට මේක ඕනේ නැහැ. මම තිරිසන් අපායට යනවා. කියලා මෙයා තිරිසන් අපාය ගැන හිතලා හිතන හිතනකට හිතනකට බලන්නේ හිතන විදියට විඤ්ඤාණය වෙනස් වුණා. ඊරවසක ස්වාමීන් මට දැන් පේන්නේ නැහැ කිව්වා. ගින්දර පේන්නේ මට දැන් කරවලක් පේනවා කිව්වා. ඊට පස්සේ කෝ නිරේට ගියාම ආ විශාල අමාරුවක වැටෙනවා. පෙරේතෙක් වුණොත් මොන හරි පින් පොඩ්ඩක්වත් ගන්න පුළුවන්. ඒ නිසා මම පෙරේතෙක් වෙන්න කිව්වා. දැන් මෙයා ටික ටික දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කරුණු කියනවා පෙරේත ලෝකේ ගැන. දැන් මෙයාගේ හිත අරනේ තිරිසන් ලෝකේ පැත්තෙන් ගැලවිලා ගිහිල්ලා මොකද වුනේ? පෙරේත ලෝකයට ආවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරේත ලෝකේ දුක කිව්වා. කියලා කිව්වා ඒක වැඩක් නැහැ. මනුස්ස ලෝකෙට එන ඔයා. මනුස්ස ලෝකේ ගැන විස්තර කරන්න ගත්තා. ඒතර මෙයා කිව්වා හරි ස්වාමීනි මට දැන් මනස ලෝකයේ ගැන මගේ හිත පහදිනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මනස ලෝකේ මොනතරම් දුක් ගොඩක්ද තියෙන්නේ මොනතරම් කරදරද තියෙන්නේ මොච්චර විඳින්න ඕනේද? මිරඩ කොච්චර හොඳද? ඔයා මේ චාතු මහරජිකා දිව්‍ය ලෝකෙට ගියොත් කියලා දැන් මෙයා ටික ටික ටික මේ පැත්තට යාම සම්පූර්ණයෙන්ම අරයට අර මානසිකත්වේ නැති වෙලා ගියා අමතක වුණා. කරුණු කියලා කියලා කියලා කතා කර කර කතා කර කර බයි බුදුම දක්ෂකමක් කියන අපිට හිතන්න බෑ ඉතින් වර්තමාන මනසකට හිතන්නවත් බෑ ඒක මේ බ්‍රහ්ම ලෝකෙටම හිත ගෙනාවා ඊට පස්සේ දැන් ඔයා ওই විදිහට හිත පිහිටවාගෙන ඉන්න දැන් මම යන්නම් කියලා සාරිපුත්තු මහ රහතන් වහන්සේ වැඩියා. එයා මරණයටපත් වෙලා බඹලෝ උපන්නා. බුදුරජාණන් වහන්සේ ඇහුවා සාරිපුත්ත ඇයි යා විතරින් නැවැත්තුවේ කියලා. ඒ කියන්නේ යාට තිබිච්ච හැකියාව කොච්චරයිද කියන්නේ? එයාට මාර්ගඵල ලබන්න උනත් මේ මොහොතේ පුළුවන්කම තිබ්බා. දැන් බලන්න පින්වත්නි අද අද අපිට තියෙන පුළුවන්කම ගැන කවුරුවත් දන්නවද ලෝකේ? දැන් බලන්න මේ යුගයේ මේ යුගයේ වෙනස ඔය. දැන් සමහර විට අපිට යම්කිසි වාසනාවක් ඇති ජීවිතය අවබෝධ කරගන්න නේ. නමුත් මේ ඒ වාසනාවට උවමනා විදියට හරි තැනට ඇනේ ගහන්න දන්න කෙනෙක් ඉන්නවද? නැහැ නේ නැවක නැවක එක නෑ එක කම්පැනි එක ප්‍රශ්නයක් ඇති වුණා. මැෂින් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ කතා කළා ඒ කම්පැනි වෙන හදන කම්පැනි එකට. ඒ මිනිස්සු ආවා. ඇවිල්ලා කොම් බලලා බලලා මිටියක් අරගෙන ඒක තැනකට දෙපාරක් ගැහුවා. ගහපු ගමන් මැෂින් ටික වැඩ කළා. ඊට පස්සේ ඇහුවා බිල කීයද කියලා. විශාල ගාණක් charge එක. ඇයි ඔයි ඇයි ඔයි මෙච්චර charge එකක් කියලා කිව්වා. මොකද්ද මේ කලේ? හරි එතනට ගෙවුවට ඩොලර් දෙකයි කිව්වා. හරි තැනට ගෙවුවට කිව්වා ඔක්කොම ඉතුරු සල්ලි. ඒ වගේ හරි තැනට ගහන්න ආද කවුරුවත් නෑ. තමන්ම ගහ ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකට ඉතින් අර මොළේ තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ. අර ධර්මයේ නිකන් අහනවායි කියලා අර එහෙම නෙමෙයි ඒක ඕනේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥාණය මේ බීජයක් පැලවෙනවා වගේ කිව්වා අපිව මේ උපතක් කරා ගෙනියන්නේ. දැන් ඔබට මේ සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න නම් විශේෂයෙන්ම ඔබ කියවන්න මහන්සි ගන්න මේ පොඩි බණකින් අපිට සම්පූර්ණ කරන්න බෑ මේ අවශ්‍යතා සංයුත්ත නිකායේ දෙවෙනි පොත සංයුත්ත නිකායේ දෙවෙනි පොතේ තියෙනවා නිදාන සංයුත්ති සම්පූර්ණ පටිච්චසමුප්පාදේ ඊළඟට ඔබ කියවන්න සංයුත්ත නිකායේ තුන්වෙනි පොත ඒකේ තියෙනවා සම්පූර්ණ පංච උපාදානස්කන්ධේ මගේ පරිවර්තන කියවන්න ඒක පැහැදිලියි ඊළඟට ඔබට ඒ සිංහල අමාරු නම් බිකු බෝධිහාඳුනගේ ඉංග්‍රීසි පරිවර්තනය තියෙනවා ඒක කියවන්න. එතකොට මේ සංයුත නිකාය 4 සලායතන සංයුත්තේ මෙන්න මේ කොටස් ටික කියවද්දී ඔබට යම්කිසි පැහැදිලි निराවුල් දැනීමක් ඇති කරගන්න පුළුවන් තමන් කවුද කියලා. ඒතර තමන් කවුද කියන එක ඒ ධර්මයෙන් අල්ලගත්තට පස්සේ තමන් දන්නවා තමන් මේ යන්නේ කර්මයේ පිලිසරණ කරගෙන යන ගමනක්. කර්මයේ දායාද කරගෙන යන ගමනක්. කර්මයේම උපත කරා උපත කරගෙන යන ගමනක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ධර්මයේ හරියට අහුණාට පස්සේ එයා බය වෙන්න මොකේදද? කර්මයටයි. ඒ දන්නවනේ කර්මයනේ මේක හිතෙමිට හරවන්න මූලික වෙන්නේ. අන්න ඊට පස්සේ යා සතුන් මරමර හිටියනම් සතුන් මරන්නේ නැහැ. සොරකම් කර කර හිටියනම් සොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. බොරු කියන්න යන්නේ නැහැ. කේලාම් කියන්න යන්නේ නැහැ. කේලම් කියනවා කියන්නේ මොකද්ද? කවුරු හරි කියපු එකක් අහගෙන ගිහිල්ලා ඊළඟ එකනට කියනවා. කියපු ගමන් ඊළඟ එක්කෙනාගේ හිත කැඩෙනවා. ඒක මොකද්ද? කේලම. ඒකට ඊළඟ එක්කෙනාගේ ඉකින් වචනේ අල්ලගෙන අනිත් එක්කෙනාට කියනවා. ඒකට එයාගේ හිත කැඩෙනවා. මේවට මොනවද කියන්නේ? මේ කේලම් ගොඩක් අයගෙන් වෙන්නේ දැනගෙන නෙවෙයි. ඒ කියන්නේ දැන් වචන කතා කිරීමේදී අපිට මේකේ පාලනයක් පාලනය නැහැ නෙවෙයි කියනෝනේ. උහි කියනවා දෙමලිච්ච වගේ. ඒතර කියෝ කියෝ ඉන්නකොට මොකද වෙන්නේ? Taman දන්නේ කියන්න ඕන එක දන්නෙත් නැහැ. නැති එක දන්නෙත් නැහැ. අන්තිමට අන්තිමට තමයි Tamanට පසුතැවිල්ලක් ඉන්නේ අයියෝ මම මේ අහ කියන දෙයකට කතා කරන්න ගිහිල්ලා මම මේ මොනවද මේ කියවු ගත්තේ. මට මේ වැඩක් නැති දේවල් නේ මම මේ කියෙවි. නමුත් අපි අපි ඒ ගැන දැඩි අවධානයක් යොමු නොකළොත් ආය ආයමත් අපෙන් ඕක තමයි සිද්ධ වෙන. ඊළඟට වැද වැදගම්මකට නැති ඕන නැති දේවල් අන්තිමට කතා වෙන ඕන දේ කතා වෙන්නේ නැහැ. ඒක. පරුස වචන නම් මං හිතන්නේ ගොඩක් දුරට වළකින්න පුළුවන්කම තියෙනවා. ගොඩක් පරුස වචන වළකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අර තේරුමක් නැති වචනෙන් නම් වළකින්න හරි අමාරුයි. සම්පප්පලාප ඒවා ඉතින් හරියට හරියට යනවනේ. වෙන ප්‍රෝග්‍රෑම් වෙනවනේ gossip කියලා. ඉතින් ඒ නිසා මේ සම්ප්‍රප්පරා වලින් බේරෙන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා නෝනම තියෙන්න ඕනේ අපිට යම්කිසි ප්‍රමාණයකට ඒක මේව කරගන්න. අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න යන්න ඕනේ. විශේෂයෙන්ම ඒවා කියන්නේ මේ අපිට අපි දන්නේ මොකද මේ ධර්ම මාර්ගයේ යෑමේදී පින්වත්නි විශේෂයෙන්ම අපට ಉಪකාරී වෙන දෙයක් තමයි කලන මිතුරා. කලන මිතුරා අඳුනගන්න අමාරුයි. දැන් මට මතකයි මගේ ළඟට ආව එක හාමුදුරු කෙනෙක්. යාගේ නම මට නම් මතක නෑ. ජාගර වගේ මතක. මේ ඔස්ට්‍රේලියානු කෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා මේ ඥානানন্দ මට හරි ආසයි හොඳම එන්ලයිටන් මාස්ටර් කෙනෙක් ආශ්‍රය කරන්න. ඔයා දන්නවද කියලා මම මම දන්නේ කෙනෙක් මං ඉන්නවා. මට පුළුවන් ද කියලා මුණ ගැස්සලා දෙන්න මම කහා කවද්ද? මම කිව්වා just now. අතින් අරන් එක්කන් ගිහලා මම ත්‍රිපිටකය පෙන්නවා. බැලලා මේ තමයි enlightened master. ආශ්‍රය කරන්න කිව්වා. පිළිගත්තේ නැහැ. එයා පණ තියෙන කෙනෙක් හෙව්වේ. ඊට පස්සේ මොකද වුනේ? ටික කාලයක් ගියාද සිවුරු වෙලා ගිහලා දැන් ඉතින් ඔය විකාර කර කර ඉන්නවා. දැන් බලන්න අර කල්යාණ මිත්‍රයා හරියට අඳුනා ගන්න ලීසි වැඩක් නෙමෙයි. ලීසි වැඩක් නෙමෙයි. මොකද හේතුව කල්යාණ මිත්‍රයා අඳුනා ගන්න ඉස්සර වෙලා එකක් කරන්න ඕනේ. මොකද්ද? මොකද්ද කියන්න බලන්න. තමන් කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ. තමන් කල්යාණ මිත්‍රයෙක් වෙච්ච ගමන් තමන් සත්පුරුෂෙක් වෙනවා. සත්පුරුෂෙක් වෙච්ච ගමන් අසත්පුරුෂයාවත් පේනවා සත්පුරුෂයාවත් පේනවා. තමන් සත්පුරුෂෙක් නොවුනොත් තමන් කල්යන මිත්‍රි නොවුනොත් තමන්ට කල්යන මිත්‍ර හොයාගන්නත් බෑ. පාප මිත්‍ර හොයාගන්නත් බෑ. සත්පුරුෂය හොයාගන්නත් බෑ. අසත්පුරුෂය හොයාගන්නත් බෑ. අන්තිමට වෙන්නේ මොකද්ද? සත්පුරුෂය කියලා හිතාගෙන අසත්පුරුෂය ආශ්‍රය කරනවා. කල්යන මිත්‍රය කියලා හිතාගෙන පාප මිත්‍රය ආශ්‍රය කරනවා. මේකෙන් අමාරු වැටෙනවා. මේම වෙන්නේ මේකෙන්. හොඳට මතක තියාගන්න. සත්පුරුෂයා පුද්ගලික ප්‍රතිරූපයට ප්‍රශංසා කරන්නේ එතකොට පුද්ගලික ප්‍රතිරූපයට තමයි මේ ඔක්කොම ප්‍රශ්නේ එන්නේ. එහෙනම් අපිට මේකෙන් බේරෙන්න සත්පුරුෂෙක් වෙන්න මොකීර ප්‍රශංසා කරන්න ඕනේද? ධර්මයට ප්‍රශංසා කරන්න ඕනේ. ධර්මයට ප්‍රශංසා කරන වීමෙන් විතරයි අපිට මේක විසඳන්න පුළුවන්. වෙන කිසිම විදියකට මේක විසඳන්න බෑ මේ ලෝකේ. ඒ කියන්නේ දැන් ධර්මය කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට මේ සතර අපායන් අත් මිදෙන ආර්ය සත්‍ය අවබෝධ කරවන හේතුඵල ධහම දේශනා කළා. ඒක තියෙන්නේ බුද්ධ දේශනාවේනේ. දැන් මට මතකයි පින්වත්නි මීට අවුරුදු මං හිතන්නේ මම මේ ධර්මය හොයාගෙන ගියේ පොඩි කාලෙම වගේ මං හොයාගෙන ගියේ. මම ඉස්සල්ලාම ඔය මේ රේරුකාණේ හඳුනගේ පොට් ටික ඔක්කොම කියවලා ඉවරේ අවුරුදු 20 වෙනකොට. මම අවුරුදු 18 ඉඳන් තමයි කඳුවට ගියේ. ඊට පස්සේ මම මට හරි කවුරුවත් මාව උනන්දු කරන්න කෙනෙක් හිටියේ නෑ. මං ඊට පස්සේ මෙතන පැවිදි 2017 දී ඊට මම යුනිවර්සිටි ගියා ලංකාවේ. ගිහිල්ලා මේ උපාධිය හදාර හදාර ඉන්නකොට දැන් මට තේරුණා කිසිම මට නීරසයි දැන් මේක. නීරස මට හිතුණා මේ ඊට පස්සේ දේශපාලන ප්‍රශ්නේ රටේ ආවා. තවත් එපා වුණා. ඊට පස්සේ හරි හැමතැනම එක එක්කෙනා මැරෙනවා, හමුදාවෙන් අල්ලන් යනවා, මරනවා. ඉතින් මම බැලුවා මේ මිනිස්සු රටක් අල්ලන්න ගිහිල්ලා නිකන් මැරිලා යනවා. හොඳ එක්කෙනත් මැරෙනවා. මේ නරකයම අහුව හොය හොය මරනවා නෙමෙයිනේ. ඒ වෙලාවට හොඳ අහිංසක අයත් මැරෙනවා. මම දන්න හාඳුර කෙනෙක් හිටියා. ඒ හාඳුරු JVB කියන අකුරු තුනේ තේරුමවත් දන්නේ සීලවන්ත හාඳුරු කෙනෙක්. ඒ පන්සලට ආමේකින් පැන්න මේ හාඳුරු හොඳටම බය වුණා. බය වෙලා ටොයිලට් එක ඇතුළට ගියා දොර වහගත්තා. අනේ ආ මේකෙන් ආවා හෙව්වා නම කිව්ව කෑග මෙහා බයේ ඉන්න මෙහාඳුර ගැහි ගැහි ඉන්න මේ ටොයිලට් එක ඇතුලේ. ගැහුව පයින් දොරට කැඩුවා අරගෙන ගියා මැරුවා. ඒ වගේ කොච්චර වෙනවද නේ? ඉතින් ඒ වගේ එනකොට මේ සංසාරේ හැටි මේ. සංසාරේටි මේ අහිංසකය ගොදුරු වෙනවා. ඉතින් මේවා පෙනෙති මං කල්පනා කළා මේ ලෝකේ මේ බොරු දියක් අපි මේ හොයන්නේ. මීට වඩා හොඳයි මේ ජීවිත ආબોධයක් හොයාගෙන ගිහලා මැරලෙන එක කියලා මම මොකද කළේ? හැරුණා මේ ධර්මයේ පැත්තට. එල්ල ආරණ්‍ය ගාන, සීනාසන ගාන ගිහින් ගිහින් මට දැන් ඕනේ ඉක්මනට මේකෙන් ඈතර වෙන්න. මං ඉතින් හොයනවා මේ ක්‍රම හොයනවා. එතකොට මේ එක හාඳුරු කෙනෙක් නෑ නෑ නෑ ඔයා දැන් සුවන් වෙලා ඉන්නේ කිව්වා. ඉතින් ඒ කාලේ මම හිතුවා දැන් හරි තමයි එහෙනම් වැඩේ කියලා. කවුරුත් මේ වලවල් වැටි වැටි යන්න තියෙන්නේ මම ඔබට මේ කියන්නේ මොකද මේ නැත්නම් ඔයගොල්ලෝ හිතනවා ආර හාඳුරු එහෙම නෑ කිසි වලක වැටලා නෑ කියලා වලවල වැටි වැටි යන්න තියෙන්නේ කවුරුත්. ඒ තව කෙනෙකු ආව සකදාගාමි කිව්වා. ඉතින් මේ අපි හරි ආසනේ වගේ ඒවා හොයාගෙන යන්නනේ. ඉතින් පස්සේ මට දැන් මට පුදුම ඕනකම මේකෙන් ගැලවෙන්න. ඉතින් මම කියවනවා ධර්මයේ කියවනවා කියවනවා කියවනවා මං ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා යනවා උනට පොඩ පොඩ්ඩක් භාවනා කරගෙන ඉන්නකොට මොකක් හරි කරදරයක් කියලා කඩාගෙන යටෙනවා. මට හොඳට මතකයි මම හොඳට භාවනා කරගෙන හිටියා එක තැනක. දැන් ඔබට කියන්නේ මේ වෙන දේවල්. මට දැන් හීනෙන් පේනවා මේ ආනන්දමයිති හාඳුරු. කෙනෙක් කියන වහම ගින් හම්බ වෙන්න කිව්වා. මම ඉතින් ගණන් ගත්තේ නෑ මම හිටියා. ආයෙ දවසක් ඊට පහවදා හරි පහවදා හරි දවස් දෙකකට පස්සේ ආයෙත් මට හීනෙන් පේනවා ආනන්දමයි චාන්දරෝ. වහමගෙන් හම්බුයි. මම දන්නේ මේ භාවනා කඩාකප්පා කරන භූතය කරපු උපක්‍රමයක්. දැන් මම දන්නේ මේක. මං ඊට පස්සේ දැන් මං හම්බන්තොට හිටියේ මේ කැලේ කුටියක. ඊරෙස මං කෙලියම ගියා කොළඹ. ගිහිලා ඊට පස්සේ බලංගොඩ ගියා. බලංගොඩට යනකොට මස් යන්නේ බස් එක නැහැ. කිලෝමීටර් 3ක් පයින් යන්න ඕනේ. මං ඉතින් බස් එකෙන් බැහැලා මම දැන් යනවා. හොඳටම වුණ මට. හොඳටම එම්බිරිසාව. දැන් ගියා ආනන්ද මෛත්‍රී හඳුර හම්බ වුණා. හම්බෙලා මං පැන්ඩෝල් දෙකක් අරගෙන මං කිව්වා මං මගේ මම කරගෙන හිටව භාවනා ආවෝ හොඳයි කරන්න කිව්වා. ඊට පස්සේ මේකටද මං ආවේ. උණ හදාගෙන හැම්බිරිස්සාව හදාගෙන ඊට පස්සේ මම ආයෙ කොළඹ ආවා ඊරසේ මම ඒ කුටියට ගියේ නෑ ඒ මොකක් හරි ඉදිලා ඒක එහෙමම මගේ කරපු බණ භාවනා කඩා කපල් වෙලා ගියා. හිතන්න බෑ මේ ප්‍රශ්නේ ඇති වෙන විදිය. ඊට පස්සේ ඒ වගේ මේ මේකට මහසිවිද මහසිවිද කාලයක් ඇද්දි මට තේරුණා ගිහි පැවිදි කතාවක් නෑ මේ ඔක්කොම එකම ගොඩේ වැටලා තියෙන්නේ. ඊට පස්සේ මේ කාලයක් ගියා මට තේරුණා මේකේ එකම දේ මට නම් කරන්න තියෙන දේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙහෙම දෙයක් මේ ලෝකේ තියෙනවා කියන්න ඕනේ. එච්චරයි මගේ අදහස තිබුණේ. මේක කියන්න පටන් ගත්තාම ඉතින් මම හිතුවේ නැති විදිහට මේක ප්‍රසිද්ධ වෙලා ගියා. ඉතින් මේ ප්‍රසිද්ධ වෙන්න කියලා ප්ලෑන් කරලා කිසිම දෙයක් කළේ නෑ මම. එතකොට හිතපු නැති විදිහට මේක ගියේ මොකද හේතුව මම මුලින්ම කළේ දැන් මම දන්නේ නෑනේ මේ අවුරුදු 20ක් විතර මම ධර්මය කිව්වේ නෑ. ඉගෙන ගත්ත එකමයි කළේ. ඊට පස්සේ දැන් මට බණ කියන රටාවක් දන්නේත් නෑ. හැබැයි දවස්වල මම ඉතින් බණ කියනවා ඉතින් ආච්චිලට තේරෙන්නේත් නෑ. ආච්චිල තහන් ඉන්නවා ඉතින්. පස්සේ මට තේරුණා මේ ආච්චිලට කියන්න ඕනේ දෙකේ පන්තියේ චූටි ළමයින්ට කියන විදියට. ආන්න එහෙම කියන්න ගත්තාම ආච්චිලාට very interested. එතකොට මට තේරුණා එහෙනම් අපේ මානසිකත්වයේ තියෙන්නේ බොහොම පුංචි. අපි වයසට ගියා කියලා අමාරු වචන ගොඩක පැටලිලා වැඩක් නැහැ. අපිට ඕන කරන අපි ඉන්න තැන ඉඳලා මේක තේරුම් ගන්නයි. මෙන්න මේක තමයි මට මේ සරල විදිහට මේවා පරිවර්තනය කරන්න හේතු උනේ. සමහර බයිනා මට මේ සිංහලෙන් සරලට හැරෙනවා කියලා. නම හේතු කවුරුත් අහන්නේ ඇයිවා මේක කළේ කියලා. කරුණාව නිසා. එතකොට මේ සමහර සම්නසල බයිලා මේ සරල විදිහට මං කෝ දැන් සරල විදිහට පරිවර්තනය කළේ උභාසලට නෙමෙයි උභාසල සංස්කෘතෙන් ඉගෙන ගන්න. සරල විදිහට පරිවර්තනය කළේ මා අහිංසක අම්මලාට තාත්තලාට මේ මේ ව්‍යාකරණ දැන් අපි ගත්තොත් එimhe ගොඩාක් යුනිවර්සිටි ගියපු ඩිග්‍රී ගහපු ගොඩාක්කට ව්‍යාකරණවත් බෑනේ. ඒ කියන්නේ ඇත්තනේ. ඒ නිසා අපි ව්‍යාකරණ උගන්වන්න නෙමෙයි මම හැදුවේ. මම හැදුවේ මේ ජීවිත ගැටලුවත් කියලා දෙන්නයි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. සතරාපය වැටි වැටි යන ප්‍රශ්නයක් තියෙන්නේ. පුළුවන් නම් මේක අවබෝධ කරගෙන මේක බලන්න මහන්සියක් ගන්න කියලා. අන්තිමට උනේ මොකද්ද මම මේක කිව්වහම මිනිස්සු කියන්න ගත්තා මට ඔබ වහන්සේ ඉක්මනට රහත් වේවා රහත් වේවා. ඇයි කියලා අපිට දාන්න දෙන්න. මම කීවේ මොකද්ද උනේ මොකද්ද? මේක හරි ඒක මොකද්ද ඒක? මම නෙවෙයි ඇයි මෙච්චර මාව රහත් කරන්න ඔගොල්ලෝ ආසා? අපිට දානි පොඩ්ඩක් දෙන්නලු. ඒ නෑ මේ ආපු බන්න වතුරේ. ඊට දැන් බලන්න එතකොට මේක කොච්චර අමාරුද නේ? දැන් අර වගේ කිව්වන් පස්සේ අනේ රහත් වෙන රහත් වෙන කියලා මායයට නිකම්ම ටාගට් වෙනවා අපිව. දෙන්නම් උඩ රහත් වෙන්න කියලා. ඉතින් මේක දන්නේ නෑනේ ලෝකේ කට්ටිය. මේ නොපෙනෙන ලෝකෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නේ නැහැ. හැබැයි පින්වතුනි මේකට තියෙන හොඳම විසඳුම මම කියන්නම් ඔබට. ධර්මයේ සාකච්ඡා කරන්න යද්දී ධර්මයේ කියන්නේ යද්දී හැම තිස්සෙම බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා බුද්ධ වචනයක තියෙන එකක් කියන්න ඕනේ. මේක කියාගෙන යද්දී මට මෙහෙම අවබෝධ වුණා කියලා ඕවනම් දාන්න එපා. දැඩි දුර යන්න හම්බ වෙන්නේ හොඳට වැටෙන්න ගහයි මාරය. බලේ තියෙන්නේ අපේ නෙමෙයි. බලේ තියෙන්නේ හැකියාව තියෙන්නේ පින තියෙන්නේ අපේ නෙවෙයි. කවදාවත් තමන්ගේ ප්‍රතිරූපයට ලකුණු දෙන්න එපා මේක යන්න ඕන නම්. මේ ධර්ම මාර්ගය ඕගොල්ලන්ට යන්න ඕනේ නම් මේකෙන් ජීවිත අවබෝධයක් ගන්න ඕනේ නම් මේක තේරුම් ගන්න ඕනේ නම් තමන්ගේ ප්‍රතිරූපයට ලකුණු දාන්න යන්න එපා. මට මෙහෙම ආවෝද නැහැ මම දැන් ප්‍රැක්ටිස් කරනවා මම සමහර අය මගේ ළඟට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම දැන් පන්සිල් ආරක්ෂා කරනවා මම දසමයට සිල් රකින්න ආයෙ නම් මම මේ කඩා ගන්නෑ. දන්නේ මේ ලෝකයක් මහගෙන ඉන්නවා කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව දේශනා කළේ කාටද? පස් දිනෙකටනේ. දේශනා විරූපණා පස්සේ කී දෙනෙක් මේක කෑ ගැහුවද? අකනිටා බඹලෝ දක්වාම ලুকু ගෝසාවක් කියන්නේ මේ මේ භාග්‍යතුන් වහන්සේ බරණසීසි පතන මෙගදායේදී ධම්මසක්‍රිය දේශනා කළා. මේක කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මියෙකුට මේව කරන්න බෑ කියලා නේ. එහෙනම් ලෝකෙ කොච්චර අහගෙන ඉඳලාද? නේද? දැන් අපි මෙහෙම කතා කරන මේක අහගෙන ඉන්නවා ලෝකේ. දැන් බැරි වෙලාවත් අපි දෙවියන්ට අමනුෂ්‍යයට බැන්නොත් කිපෙනවා. පුදුම දියක් මේක ලෝකේ තියෙනවා. මොකද අපිට ඕනේ කාටවත් බයින්න නෙමෙයි. කාටවත් බැනලා අපිට ඵලෙ මොකද්ද? අපිට ඕනේ මොකද්ද? අපට ඕන කරන්නේ අපේ ප්‍රශ්නේ අඳුන ගන්නයි. මොකද්ද ප්‍රශ්නේ? සසර නැමැති භයානක ගමන. සතර අපාය වැටුවේටි මම ඒක ඔබට තේරුම් ගන්න පොඩ්ඩක් කිව්වා. සසර නැමැති භයානක ගමනේ යන්න තියෙන විදිය. සමහරට මේ අපේ පිනක් නිසා එක එක එක ආත්මික පොඩ්ඩක් අපිට පොඩි පොඩි විනෝදයක් ලැබෙනවා. එක ආත්මික. අපි මේකට සම්පූර්ණයෙන්ම රැවටෙනවා. රැවටිලා අපි මේකට අහු වෙනවා. අහු වෙලා ඊට පස්සේ අපි දන්නේ ඊට පස්සේ අපි කොහේ යනවාද කියලා. මේ නිසා අපිට විශ්වාස කරන්න තියෙන්නේ මේ විනෝදෙ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. සද්ධාව කියන එක බුදුරජාණන් වහන්සේ තෝරලා තින්නේ කොහොමද? සද්ධාහති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම. මොකද ඒක ශ්‍රද්ධාව කියලා කියන්නේ? තථාගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම. දැන් මට තියෙන නම් ශ්‍රද්ධාවක් Tamanට නැත්තම් කෙනෙකුට ඕනම කෙනෙකුට නැත්නම් වෙන කෙනෙකුට නැත්නම් ඔබට ලෝකේ කාට හරි ශ්‍රද්ධාව කියලා තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව මොකක් විය යුතුද? තථාගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම. මේක තමයි අපි පටන්ගෙන ඉන්නේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කළාට පස්සේ එහෙනම් අපි හොඳට ඉගෙන ගන්න ඕනේ තථාගතයන් වහන්සේගේ අවබෝධය. තථාගතයන් වහන්සේගේ අවබෝධය තමයි මම කියපු පොත්වල තියෙන්නේ. පොත් වහන්සේලා තුල සංයුත්තර නිකායේ, අංගුත්තර නිකායේ, මේ මජ්ක්‍ධිම නිකායේ මේවා තියෙන්නේ. දැන් ඔබ හැබැයි ඉතින් හරියට කාලය මැනේජ් කරගන්න වෙනවා. පොඩ පොඩ හරි. ඉතින් මතක තියාගන්න මේ කලේ සිදුරු වෙලා නැත්තම් කලේ හිල් වෙලා නැත්තම් බින්දු බින්දු දැම්මත් වතුර ටික කලෙට නේ. ඒ වගේ ඔබ අවංකවම ජීවිත අවබෝධය හොයනවා නම් අවංකවම රැල්ලට යනවා නම් හම්බ වෙන්නේ නැහැ. අවංකවම ජීවිත අවබෝධය හොයනවා නම් ඒ ජීවිත අවබෝධයට උපකාර වීම පිණිස බුදු කෙනෙකුගේ ධර්මයේ මට ඉගෙන ගන්න ඕන කියලා ඔබ ඔබට අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් ඔබ දවසට පිටුවක් එක්ක පොඩි දේශනාවක් ඔබ කියවන්න විනාඩි 10ක් එක විනාඩි 15ක් එක පැය භාගයක් වෙන් කර ගන්නවා නම් හැබැයි ඒක කියන්න එපා මම දැන් පැය භාගයක් වෙන් කළා කියලා කරන්න බෑ එතකොට. එතකොට අරය අහගෙන ඉන්නවා. ඒ තමන්ගේ ක්වොලිටි එකක් තමන් කියන්නේ යන්නේ. තමන්ගේ ඒවා කියන්න යන්න එපා ප්‍රතිරූපේ දාන්න එපා ඉස්සරහට. පැය භාගයක් වෙන් කර ගන්නවා නම් කෙනෙක් ඊට පස්සේ ඒක කියවන්න. කාලයක් යනකොට ඔබට දන්නේම නැතුව ඕනම කෙනෙකුට යම්කිසි ප්‍රමාණයකට ඥානයක් ඇති වෙනවා. සමහරට ඊට පස්සේ ඔබට සමහරට වාසනාවක් තිබුණොත් ඔබට දීර්ඝායස ලබන්න වාසනාවක් තිබ්බොත් ඉක්මන් මරණු කරන දෙයක් නැහැ. ඒ කිව්වේ දැන් මේ මේවා ඉවරලා දූ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කළා. එනකොට දැන් ඔබට ජීවිතය ගැන යම්කිසි තේරුම් ගත්ත චරිතයක් වෙන්න බැරිද එහෙම? ඊට පස්සේ ඔබට විවේකයෙන් ඉඳලා හොඳට කරන්න බෑ. හැබැයි plan කරලා කියන්න එපා plan. මම දන්නවා ඒක නෝන කෙනෙකුට වුණා. ඒක නෝන කෙනෙක් මට කිව්වා මම දැන් ස්වාමීන් වහන්සේ මට හරි සතුටුයි මම දැන් ලබන මාසේ පෙන්ෂන් යනවා. ඊට පස්සේ මගේ ජීවිතේ මට තියෙන මේ ධර්මයේ පුරුදු කිරීමයි ධර්ම ප්‍රචාර කිරීමයි විතරයි. හරියටම මේ මේ ඒක හරි පුදුමයි. ඒ නෝන පෙන්ෂන් ගිය දවසේ ගෙදර හිටපු සර්වන්ට් අම්මා ගියා. ගෙදරින්. දැන් ඔන්න අද පෙන්ෂන් ගිය හෙට ඉඳලා මෙයාම උයන්න ඕන. දැන් මෙයාට උයන්න පුරුදු නෑ. ගෙදර වියපු කෙනෙක් නෙමෙයි. දැන් එන ඒ ගන්න ගන්න ආදනේ සර්වන්ට් යනවා. ඊර්මසි මේ අම්මට එපා වුණා ගෙදර. මොන වදයක්ද මේ මට මේ මට උයන්න වෙලා ඊට පස්සේ ගෙදර එකපාරට සම්ඩු සරුවලා තියෙන පටන් ගත්තා. ඊට පස්සේ මෙයාට බුදුන් වැඳිල්ලත් එපා වුණා, බහනා කිල්ලත් එපා වුණා, ධර්මයත් එපා වුණා. මම කීප වතාවක් ගිහිල්ලා ගිහිල්ලා සී උපද්වන්න හැදුව හැදුව බෑ. ඊට පස්සේ අන්තිම හොයලා බලනකොට මේ මේ ඒ කියපු කාල පරිච්ඡේදයේදී මෙයාගේ නැන්ද කෙනෙක් මැරිච්ච නැන්ද කෙනෙක් තමයි අවුල හදන්නේ මෙයාට ධර්මය හැසිරෙන්න බැරි වෙන්න. නැන්ද ගියා. ඊට පස්සේ මම හිතන්නේ දන්නේ කියන්නේ මෙයාගේ දුක දැකලා මේ සතරන් දිවිවරු යව අරංගියක් දන්නේ නැහැ. වද දිදී ඉන්නකොට අහිංසක කෙනෙකුට එහෙම භූතියෝ දිවිවරු ඇවිල්ලා අරන් යනවා. එතකොට මේ ඊට පස්සේ හරි ගියා. දැන් ඉතින් අර ගුටි කාලා දැන් සද්ද නැති ඉන්නවා. පාඩුයි දැන් ඉතින් ඔය පොතක් පොතක් බලන් දැන් කියන්නේ නැහැ කාටවත්. දැන් බලන්න පින්වත්නි එතකොට බලන්න මේ ධර්ම මාර්ගයේ අවබෝධ කරගන්න තියෙන අභියෝගය ඉන්නේ පිටස්තර එකකට වඩා ඇතුළෙමයි. ඇතුළෙමයි මේ අභියෝගය එන්නේ. මොකද මේ අභියෝගයේ විශේෂයෙන්ම ප්‍රතිරූපී තමයි. ඊට පස්සේ මේ එපා වීම, කම්මැලි වීම, බෑ කියලා හිතෙන ඔක්කොම එනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම එකක්. අපිට තියෙන පින බොහොම පුංචි පිනක්. ලොකු පිනක් නෙමෙයි. පුංචි පිනක්. ඒ ඒ නිසා මේ ලොකු පිනක් තිබ්බනම් අපි බුදු කෙනෙක් මුණ ගස්සනවා. ඒ පින විසින් නේ. දැන් රහතන් වහන්සේලාගේ යුගයක් තිබුණා. දැන් අවුරුදු සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ බෞද්ධ ඉතිහාසයේ මාර්ගඵලලාභීන්ගේ යුගයේ තිබුණේ අවුරුදු 1000ක් වගේ. ඊට පස්සේ මාර්ගඵලලාභින්ගේ නැති වෙලා ගිහිල්ලා මේ බුදුබාපතනය බෝසත්වරුන්ගේ කතාව තමයි ඊට පස්සේ දෙකටම ආවේ. බොහොම මෑත තමයි ආයමත් ගෞතම බුද්ධ ශාසනය ගැන මේ කතාව බොහොම මෑත තමයි ඇවිල්ලා තියෙන්නේ දැන් අවුරුදු 10 15ක් වගේ. ඉතින් මේ නිසා මේ පුංචි පිනක් එක්ක තමයි මේක තියෙන්නේ. දැන් අපි දැනගන්න ඕනේ පුංචි දේ හරි පරිස්සම් කරගන්න. පුංචි පින හරි පරිස්සම් මම කියන්නේ ඒකයි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ. දැන් මේ වැදගත් වෙන්නේ මේකේ දැන් සමහරු කියනවා අනේ හරි හොඳයි ඥානන්ද හඳුරු වැඩියා. අපි ගියා. අපි දැක්කා. කතා කළා කිසි වැදගත් කමක් නැහැ. වැදගත් ඒක නෙමෙයි. මේ කිය මෙහෙම වුණා නම් හරි. අපිට වැදගත් කරුණක් අහන්න හම්බ වුණා. මේ සතර අපාය වැටියට යන සසර ගමනක් තියෙනවා. මේකෙන් ඈතර කරන ධර්මයක් තියෙනවා බුද්ධ ධර්මයේ. ඒක මතක හිටින්න හැරි මාව සම්පූර්ණයෙන්ම අමතක කළා දාන්න. මොකද ඒකේ කිසිම වැදගත්කමක් නැහැ. වැදගත්කම තියෙන්නේ මේ පුද්ගලයෙකුගේ නෙමෙයි. වැදගත්කම තියෙන මොකේද? ධර්මෙමයි. ධර්මෙමයි වැදගත්කම තියෙන්නේ. ඒ නිසා මම මේ ගොඩාක් මහන්සි ගත්තේ මේ ධර්මයේම ඉස්මතු කරන්න ධර්මයේම කියන්න ධර්මයේම කතා කරන්න මහන්සි ගත්තේ ඒකයි දැන් ඔබට ඔබව බේරන්නේ කවුරුත් නෙමෙයි ධර්මයයි ධර්මය ඔබව බේරන්නේ එතකොට එහෙමනම් බුද්ධ දේශනාවක බහලා තියනවාද අත්ත දීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ අහලා තියෙනවද ඒක තේරුම් දන්නේ නැහනේ අත්ත දීපා විහෙරත තමන්ව දූපතක් කරගෙන ඉන්න. අත්ත්‍ය සරණ පිහිට ලබා ගන්න තියෙන්නේ තමන්ගෙන්. අනන්‍ය සරණ බාහිර කෙනෙක් නැහැ. ඔන්න එක. දෙක ධම්ම දීපා විහෙරත. ධර්මයේ දූපතක් කරගෙන ඉන්න. ධම්ම සරණ පිහිට ලබා ගන්න තියෙන්නේ ධර්මයෙන්. අනන්‍ය සරණ වෙන දෙකින් නෙවෙයි. එතකොට තමන්ව පිහිට කරගෙන ධර්මයේ පිහිට කරගෙන යන්න නම් එයා කොච්චර බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනද? මොකද ඒක පුළුවන් ද සාමාන්‍ය කෙනෙකුට කරන්න? සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ ඒක. හැබැයි ඉතින් අපි බුද්ධිමත්ද නැද්ද කියන එක අපිට හොයන්න බෑ. දැන් කවුරුවත් හිතයිද මේ කිසා ගෝතමී අර මැරිච්ච ළමයා ළමයා මැරුණා කියලා හොයාගන්න බැරි විදිහට පිස්සෙටුනට පස්සේ බුද්ධියක් තියෙනවා කියලා කවුරුවත් හිතයිද? නෑනේ. ඊළඟට අර සිටුදුව දරපන්න කොල්ලත් එක්ක පැනලා ගියාම බුද්ධියක් තියෙනවා කියලා කවුරුත් හිතයිද? කවුද? පටාචාර. කවුරුත් හිතයිද බුද්ධියක් තියෙනවා කියලා නේ? ඊළඟට පටාචාරා ළමයි දෙන්නත් මැරිලා ස්වාමියාත් මැරිලා අම්මා තාත්තත් මැරිලා දැන් පිස්සු හැදිලා ඇගේ නූල් පොටන්නේ පාරේ කෑග ගහ යනවා දැන් ඔන්න ජේතුනාරාමයට එනවා කවුරුවත් දැන් මිනිස්සු ඔක්කොම මගහරන් වලක්වන්න හදුවා නේද බුදුරජාන් වහන්සේ දන්නා මේ එන්නේ කවුද කියලා. කවුද එන්නේ? සසරේ විනේදර භික්ෂුණීන් අතරින් අගතනතුරු ලබන්න පතාගෙන ඉන එක්කෙනා. කොහොමද ආවේ? ඇඳුම් ඇඳගෙන දාවේ. සිහියෙන් දාවේ. විනේදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු ලබන්න පින් කරපු එක්කෙනා නූල් පොඩ නැතුව පිසියක් වගේ ඉන්නේ. කවුද මෙයා වඳුනගත්තේ? බුදුරජාණන් වහන්සේ විතරයි. ඉතින් මේ නිසා අපිට මේ කෙනෙකුගේ දුක කෙනෙක් විඳින දුක බලලා එයාගේ අවබෝධ කිරීම හැකියාව තීරණය කරන්න බෑ. කෙනෙකුගේ සැප බලලා අවබෝධ කිරීම හැකියාව තීරණය කරන්න බෑ. සමහරු මට කියනවා නේ මේමයි දැන් බලන්න මේ දැන් අපි ඔය පිටරට සාකා කියනවා අහනවා මේමයි හරියට බලන්න මේ සුදු ඇය කොච්චර පිංවන්තද බලන්න මේ ඉන්න සැප විදින ධර්මයේ පොඩද මම පිස්සු නැතුව ඉන්න මේ මොකද්ද මේ කියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය තමයි මේ ලංකාවේ ඉපදිලා ඉන්නේ අපි මේ කතා කරන දේ ගොඩාක් මේ පණිවිඩය අල්ලගන්න පුළුවන් සිංහලයන්ට. විශේෂයෙන්ම මොකද හේතුව අපිට තියෙනවා පින්වත්නි මේ සංසාරය පිළිබඳ කිසි ගැටලුවක් නැති පිළිගැනීමක්. සසර ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. කාර්මයේ දායාද කරගෙන ඇවිල්ලා තියෙනවා. කර්මාන් රූප සත්‍ය උපදින මේ වගේ පොදු පිළිගැනීමක් අපිට තියෙනව නේද? හරි ලේසි මේක අපිට කතා කරන්න. සූද්දෙකුට පැය ගාණක් අවුරුදු ගාණක් කතා කරලා තේරුම් කරලා දෙන්න බෑ. සුද්ධ භාවනා කරන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න නෙමෙයි. මොකේද? ආතතිය අඩු කරගන්න. ස්ට්‍රෙස් එක වැඩි කියලා ඒක අඩු කරගන්න. ඒකට යෝග ටිකක් කරාම ඇති. මේක හිම එකක් නෙමෙයි අපි මේ කතා කරේ. සුද්ධන්ට අල්ලන්න බෑ මේක. මේක අල්ලන්න පුළුවන් වෙන්නේ මේකට පිනක් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. දැන් මේ වගේ. බුදුරජාණන් වහන්සේ උපන්න වංශය මොන වංශෙද? ශාක්‍ය වංශනේ. ශාක්‍ය වංශයට උන්වහන්සේ සැලකිල්ලක් දැක්වුවද නැද්ද? මොකද්ද? ඈ? ශාක්‍ය වංශයට දක්වෝ සැලකිල්ලක් මම ඔබට කියන්නම්. ශාක්‍ය වංශික කෙනෙක් දැන් ඕනම වෙන කෙනෙකුට දැන් අපි ගත්තොත් වෙන කෙනෙක් ඇවිල්ලා නිගණ්ඨයෝ ගාව ඉඳලා එක්ක වෙන තාපසෙක් ගාව ඉඳලා වෙන මොකක් හරි ආගමක් අදහාගෙන ඉඳලා ආවා කියමු. මහාන වෙන්න. ආවට පස්සේ අනිවාර්යයෙන්ම මාස 4ක් එයාට තියෙනවා පරිවාස කාලයක්. පරිවාස කාලය කියන්නේ එයාට තියෙනවා මේ එයාට වෙන පුහුණුවක් දෙනවා ඒ මාස 4 තුල එයාගේ දෘෂ්ටිය ආතෑරගෙන එනවද කියලා බලන්න. ඊට පස්සේ තමයි සංඝයා කැමතිනම් එයා මහාන කරන්නේ නැත්නම් ආපහු යවනවා. මාස 4ක පරිවාස කාලයක් දෙනවා බුද්ධ කාලේ. බුදුරජාන් වහන්සේ ගාවට ආවා ශාක්‍ය වංශයේ හිටපු එක්කෙනෙක් නිගණ්ඨ ආගමට ගිහිල්ලා එයා ආවා මහාන වෙන්න. බුදුරජාන් වහන්සේ කිව්වා මහාන කරන්න ගන්න එයාට පරිවාස කාලයක් නැහැ. ඊට පස්සේ කිව්වා අද ඉඳලා පරිවාස කාලයක් නැහැ. ශාක්‍ය වංශයට මාස 4 ට්‍රේනින් එක නැහැ. ආපු ගම මහාන වෙන්න පුළුවන්. ඒක මම ඥාතීන්ට කරන සංග්‍රහයක් කිව්වා. අහලා තිබෙන්නේ නැද්ද කලින් එක? එතකොට ඒ ඒ ශාක්‍ය වංශයේ ලෝකේ ඉන්න ලේ සම්බන්ධතාවයේ තියෙන පිරිස අතර කොට එක එක වර්ගයක් තමයි සිංහල. අපිට තියෙනවා ඒ ශාක්‍ය වංශය සම්බන්ධයෙන්. ඒ නිසා තමයි මේ ලෝකේ බොහෝ සිංහ බොහෝ බෞද්ධයන් නැති 아무තු කැක්කුමක් සිංහල අපට නැද්ද? දැන් බලන්න සීමා බෝධින් වහන්සේ පණ රැකගෙන හිටියනේ නේ. සීමා බෝධින් වහන්සේ රැකගෙන හිටිය වෙලාව දැක පුදුමයි. සීමා බෝධින් වහන්සේ රැකගෙන ඉන්න තිබුණා දර පෙරහැර කියලා එකක්. දැන් දර පෙරහැර. දර පෙරහැර අහලා තියෙනවද? දර පෙරහැර කියලා කියන්නේ ඒ දර ගබඩාවක් තිබුණා. එතකොට මිනිස්සු පින්කමට පොයට අරගෙන ඉන්නේ මොනවද ඔලුව තියාගෙන? දර. මොකටද ගියන්නේ? හැමදෑම රැයට වටේට ගිනි ගොඩවල් ගහගෙන මිනිස්සු මුර කරනවා. අලින්ගෙන් ආරක්ෂා කරන බෝධිය. දර පෙරහැර. බෝධින් වහන්සේ පණවගේ ආරක්ෂා කරගත්තේ මේ මේ මේ සම්බන්ධ නිසා. අද අද ඉතින් මුකුත් දන්නේ නැහැ මේ සිංහල වේවා මොකක්වත්. ඊළඟට මේ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ රජවරු එකතු වෙලා මේ ධාතුන් වහන්සේලා විනාශ කරනකොට හේමමාල දන්ත කුමාරය එහෙනම් තායිලන්තේ පයින් ඉපෑ. බුරුමිට පයින් ඉපැ. පැන්නේ කොහෙටද? ලංකාවට පැන්නේ. 13 නැසෙ හංගගෙන ආවේ කොහෙද? කේ කේ කේස් වල ඇතුලේ නේ. හංගගෙන ආවේ. ඇයි කොච්චර විශ්වාසයක් තිබුණාද එහෙනම්? මේ සිංහලව ගැන. ඉතින් මේ නිසා මේ ඒ සිංහල අයට ඒ ධර්මය ආවෝද කිරීමේ වාසනාව තියෙන ඔන්න ඔතන. වෙන වෙන කිසිම જાතියකට ඒක තියනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ ಜಾතිවාදයෙන් නෙමෙයි මම කියන්නේ. මම ඇත්තක් මේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒක පුදුම එකක් මේ ඊළඟට මේ බුද්ධ දේශනා ආරක්ෂා කරගත්තේ ලෝකේ කවුද? දැන් ඉතින් අපි කාටත් ත්‍රිපිටකයේ සිංහලෙන් තියෙනවා, හින්දියෙන් තියෙනවා, තායි වලින් තියෙනවා, බර්මිස් වලින් තියෙනවා, රෝමන් ස්ක්‍රිප්ට් වලින් තියෙනවා. දැන් ඕන තරම් තියෙනවා. කවුද මේක ආරක්ෂා කළේ? සිංහල. ඉතින් මේ නිසා මේ ආරක්ෂාව පුදුම එකක්. ඒ නිසා පින්වත්නි ඔබ සතුටු වෙන්න සිංහල බෞද්ධයෙක් වෙලා ඔබට ඉපදෙන්න ලැබීම ගැන. ඊළඟට සතුටු වෙන්න ඒ ලැබිච්ච එකෙන් ප්‍රයෝජනේ තමයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිටත් අවබෝධ කරගන්න ලැබුණොත් ලාභයක්. ලැබෙයි ඒකට ඔයගොල්ලෝ කියන්න යන්න එපා. මම නම් කොහොම හරි අවබෝධ කරනවා කියලා කියවන්න යන්න එපා. කියවන්න ඕනේ නම් මෙහෙම කියන්න. මම කියන කෑල්ල දාන්න නැතුව කියන ක්‍රමයක් කියන්නද? කොහොමද? කෙනෙකුට පුළුවන් නම් මේක ආවෝද කරන්න ඒක හරි වාසනාවක් කියලා කියන්නේ එතකොට කාටවත් හොයාගන්න බෑ කවුද කේනා කෙනෙකුට පුළුවන් නම් මේක ආවෝද කරගන්න කොච්චර වාසනාවක්ද කෙනෙකුට පුළුවන් නම් සීල් රැක ගන්න කොච්චර වාසනාවක්ද කෙනෙකුට පුළුවන් නම් මාර්ගඵල ලබන්න කොච්චර වාසනාවක්ද Tamanට අර එනෝනේ සතුට සමහරයට කියව ගන්න වෙනවනේ කියව කියවන්න ඕනේ එයාට ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න මම මේ කියපු මුන් දැන් මුලින් ඉඳලා පොඩ්ඩක් මතක් කරන්නම් මං. මං ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? ඈ? ඔව් මං ඉස්සෙල්ලාම කිව්වා අපි මේ දීර්ඝ ගමනක ආවා කියලා මං පොඩි කතා ටිකක් කිව්වා. මොනවද කතා? ඊට කලින් මම ওই නියපොත්තට පස්සුට්ටා කරන් කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? ඔව්, මිනිස්සයා ආයේ ඉපදිනවා නම් නියපොත්තට ගත්තු පස්සුට්ට වගේ මේ මහ පොළොව වගේ පිරිසක් ඔව් සතර අපායට යනවා. ඊට පස්සේ මං කිව්වා අපිට තියෙන ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ අපි අඳුන ගන්න ඕනේ. ප්‍රශ්නේ මොකද්ද? අපි ඉපදෙලා සතර අපායට වැටෙන එක. ඊළඟට මං කිව්වා මේ ගමන හරියට මොකක් වගේද? ලනෝක ගැට ගහගෙන ඇදගෙන යන්නේ එක. ආ කාන්දම වගේ. අපේ පැතිලි මොකක් වගේද? ප්‍රාර්ථනා. ඒ ලනුවේ ගැට ගහපු බෝඩ් වගේ. ඊට පස්සේ මම කිව්වා මේකේ සංසාරේ පස්සෙන් නම් හදාගන්න එපා. ඒක පස්සෙන් එන විදිහ අපිට හොයන්නත් බෑ කියලා. මම ඊට පස්සේ කිව්වා මොකද්ද? අර අර කතන්දරේ කිව්වා. කදාවලලු කතාව කිව්වා. ඊට පස්සේ තව පිරිතිගේ කතාව කිව්වා. මල පිරිති කතාව. ඊට පස්සේ දැන් ඉතින් මතක් කරන්න කරන්න දෙන්නේ නැහැ දැන් ඉතින් ඇහුවනම් ඉතින් හිතන්න ඕන දැන් ඉතින්. ඈ ඔය යසෝදරාගේ ආදරෙන් නම් ඒක වරදක් වුණේ නෑ. අපි ආදරේ තමයි <laughs> වැඩි කියලා ඒක කිව්වනේ. ඊළඟට මොකද්ද කිව්වේ? ඈ ආසියා කෙනෙක් යකෙක් වෙලා පුතාට වැඩේ දුන්නා කියලා කිව්වා. ඊට පස්සේ මේ ඔක්කොම ප්‍රශ්න මොකක් නිසාද නේ? සක්කාය දිට්ඨිය. ඒතර සක්කාය දිට්ඨිය කියන එකට මම මමයේ මාගේ කියලා විස්තරේ ගැඹුරු වචන දාන්න නැතුව මම එක කිව්වා. තමන්ගේ ප්‍රතිරූපය ඉස්සරහට ගන්න ගන්න එකින්මයි අපි මේ අමාරුවේ වැටින්නේ. ඒ නිසා ප්‍රතිරූපය ඉස්සරහට නොදා ධර්මයේ ඉස්සරහට ගන්න කිව්වා. ඊරෝසේ මං කිව්වා මේ මේ අපි ඔක්කොම මේ ඒකකයක් හැටියට නැත්නම් සක්කා ප්‍රතිරූපයකින් බලන්න පුරුදු වෙන්නේ මෙතන පහක්. මොනවද මේ පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊළඟට මං කිව්වා මේකේ තියෙන වැඩ කෑල්ල මොකද්ද? විඥානේ. ඊළඟ මං කෝ මේ එකක්වත් තමාට වසඟේ පවත්ව ගන්න බෑ. ඒ නිසා මේ හැම දෙයක්ම අනාත්මයි. ඊළඟට දැන් මම සෑහෙන දේවල් මතක් කරලා දුන්නා. දැන් ඔබ මතක් කරා. මතක තියාගෙන මම කිව්වා මේක ධර්ම මාර්ගයේ යෑමේදී මොකද්ද කිව්වේ? ඈ? තමන් ප්‍රැක්ටිස් කරන එකේදී තමන්ගේ නම දාගෙන කියන්නේ එපා කිව්වා මහ එක්කෙනාගෙන් ගුටි කන්න නිසා. ඔව්. ඊළඟ මං කිව්වා මේකේ වාසනාව තියෙන්නේ අන්තිමට කිව්වා කාටද? ඔව් සිංහලයන්ටයි තියෙන්නේ මේ වාසනාවෙන් ප්‍රයෝජනය ගන්න. ඊළඟට මම පොත් වගේක් ගැන මතක් කළා පොත් වහන්සියලා ගැන මොනවද ඒ? සංයුතනිකායේ දෙවනි එකේ නිදාන සංයුත්තේ සංයුතනිකායේ තුන්වෙනි එකේ කාන්ද සංයුත්තේ හතරවෙනි එක ඊළඟට මම තව එකක් කිව්වා මගේ වටිනාකමක් නැහැ කිව්වා මතකද කිව්වා ඒක? මගේ වැඩන ගමන ඥානන්ත හාමුදුරු වැඩියා. අපේ අපි දැක්ක කතා කළා කිසි වැදගත්කමක් ඒකේ ඒකේ නැහැ කිව්වා. වැදගත්කම තියෙන එක නෙමෙයි කිව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේමයි ධර්මයටම සත්කාර කරන්න ධර්මයටම ගෞරව කරන්න ධර්මයටම සලකන්න ධර්මයට සලකනකට සාමාන්‍යයෙන් ඒකේ ස්වභාවයක් තමයි ඒ ධර්මයේ කියපු කෙනා මතක් වෙන එක. මම ඔබට පොඩි උදාහරණයක් කියන්නම්. මට අපේ අම්මා මතක් වෙන තැනක්. ඒක මට නවත්තන්න බෑ. මට මතක් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල ඒක වෙන්නේ. සමහරු මට ඇවිල්ලා ඔය පොඩි බබාලා අන්න එක මම මතක් කරන්නේ. දරුවෝ නැති වෙන එක බඩේ. සමහර වෙලාවෙ මට කියන මෙහෙම වුණා මේ ඇබෝෂන් වෙලා මේ ප්‍රශ්න කියනකොට මට මතක් වෙන්නේ අම්මව. මට මතක් වෙන අම්මෝ මගේ අම්මට මං කොච්චර නායක ඇතිද? මාව බඩට ආපිලයි මේක මතක් අම්මා රැකගත්තනේ. නේ? රැකගත්තනේ පරිස්සම් කළානේ. මව කුසීදී. කොච්චර අනතුරුදායක කාල පරිච්ඡේදද? මම කුසේ ඉන්න කාලෙනේ. ඊරවස ඉපදිච්ච ගමන් මෙලෝදියක් දන්නේ අපි. රැකගත්තනේ. මට ඒ ප්‍රශ්නේ එන හැම වතාවෙම අම්මා මතක් වෙනවා. ඒකට කියන්නේ කෙලෙහි ගුණ. ඒ නිසා මම කිව්වා මාව අතාරින්න කියලා. කිසි වැදගත්කමක් නැහැ. හරියට ධර්මයේ අල්ලගත්තොත් ඔබ මම මතක් වෙන එක නවත්තන්න බෑ. ඒක හැටියක්. මේ මේ කිනා තමයි අපිට මේ අර්ථේ දුන්නේ කියලා එනවා. ඒක ඒක ඒක හැටියක්. ඒක මම කිව්වේ දැන් දැන් අපිට ධර්මයේ අබෝෂන් ගැන මතක් වෙනකොට අම්මා මතක් වෙන්නේ. ඒක කියලා ඉගෙන ගන්න ඒකයි. මට ඒක පාඩ මතකන කොච්චර උතුම් කෙනෙක්ද මේ අම්මා කියන්නේ. ඒ අම්මා ආරක්ෂා කරලානේ අපි දුෂ්කරම කාලේ ඒ වගේ හිතෙනවා මේ ධර්ම මාර්ගය ගන්නකොට මේ සාමනාසී මේ සාමනාසී ඉස්සරහට දාගන්න නැතුව මේ ධර්මයේ ඉස්සරහට දාපු නිසා අපි මේක ඇල්ලුවේ. ඕක එනවා ඔලුවට ඒක වළක්වන්න බෑ. හැබැයි ධර්මයේ ඇල්ලුවොත් තමයි එන්නේ. ඊළඟට මම කිව්වා අන්න තාම එකක් මට මතක් වුණා මතක් වුණාද දන්නේ නැහැ. සද්ධාව ගැන මතක් කළා මම හරි ඒක මතක් කරපු එකක්. සද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්. මම කිව්වා මේකට ගොඩාක් උදව් කරන most helpful එක්කෙනෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයව අල්ල ගන්න නම් තමන් කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂයෙක් වෙච්ච ගමන් තමන්ට ලස්සනට very clearly දකින්න පුළුවන්. very obviously දකින්න පුළුවන් කවුද කල්යාණ මිත්‍රයා කවුද පාප මිත්‍රයා කියලා. එහෙම නැතුව මේක හොයන්න පිළියක් නෑ. ඇයි දේවදත්තගේ පස්සේ මතකද එදා මහානෙච්ච 500ක් ගියානේ. දේවදත්ත අලුත පහන වෙච්ච 500ක් ගාවට ගිලිගුවා මේ බුදුහාමුදුරන්ට වැරදිලා මගේ ළඟ තියෙන බොහොම කෙටියෙන් ධර්මය අවබෝධ ක්‍රමයක් එන්න කිව්වා 500ක් ගියා ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහිල්ලා තමයි ඒගොල්ලන්ව බේරගත්තේ එතකොට අපිට පේනවා අපි කොච්චර අවංක වුණත් අපි මේ බාහිර ලෝකෙට අහු වෙන්න පුළුවන් අපි හරියට මේකට වමනා කරන ක්වොලිෆයිඩ් වෙලා නොසිටියොත්. ඒ නිසා මේක මේ ටිකයි මං හිතන්නේ මෙච්චරයි මං කියුවේ විනාඩි 5කින් කිව්වා අපි ඔක්කොම ආපහු. ඒ නිසා මේ ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.